අවසරයි ගරු කටයුතු ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් වැඩමුළුවේ තුන්වෙනි දවසටත් ධර්ම දේශනාව සඳහා වේලාව ගන්නයි බලාපොරොත්තු වෙන්නේ සිටුවම දෙනා ධර්ම දේශනාව සඳහා tempත් වෙලා සාදුකාරයක් පවත්වමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ කතමේ පංච ධම්මා පහතබ්බා පංච නීවරණානි තීති අවසර ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි පසුගිය දවස් දෙකේම සාරිපුත්තු මහා ස්වාමීන් වහන්සේ විසින් ඒ දසුත්තර සූත්‍රේලා අපට උගන්වන මේ ප්‍රහාණය කළ යුතු ධර්ම පහ පිළිබඳව අවධානයෙන් ගත කරා. ඒ ප්‍රහාණය කළ යුතු ධර්ම පහ පිළිබඳ ප්‍රශ්නය නගන සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මේක පංච නීවරණ වශයෙන් පොදු උත්තරයක් දෙනවා. ඊට පස්සේ ඒ උත්තරය පහට කඩලා මේ පහක් කියලා කියන්නේ මොනවද කියන එක කාමච්ඡන්ද ව්‍යාපාද කාමච්ඡන්ද නීවරණ ව්‍යාපාද නීවරණ ආදි වශයෙන් නීවරණ පහ සඳහන් කරලා තියෙනවා. ඉතින් අත් වශයෙන්ම අපි පසුගිය දවස් දෙකේම උත්සාහ කළේ මේ නීවරණ වල තියෙන පොදු ලක්ෂණ ටිකක් නැත්තම් පරිඋත්ථාන කෙලෙස් වශයෙන් හඳුනා ගන්න පුළුවන් වල කෙලෙස් වල තියෙන පොදු ලක්ෂණ ටිකක් ඒ වීතිකම කෙලෙස් සහ අනුසය කෙලෙස් වලට සාපේක්ෂව තේරුම් ගන්න එක. ඊට පස්සේ ඒ පොදු ලක්ෂණ එක එකක් වෙන්කර වශයෙන් හඳුනා ගැනීමට අපි පෞද්ගලික ලක්ෂණ කියලා කියනවා. ඉතින් අර නීවරණ වශයෙන් හිතේ නැගලා අනුන්ට නොපෙනෙන Tamanට පමණක් පේන ධර්ම වලට නීවරණ ධර්ම කියලා කියනවා. දැන් වීතික්‍රමණ ධර්ම කියලා කියන්නේ වීතික්‍රමණ භූමිය Taman කෙලෙසයක් කරනට අනුන්ට පේන. සතෙක් මරනකොට අනුන්ට පේන. කාම හොරකමක් කරනකොට අනුන්ට පේන. කාමීත්‍යචාරයක් කරන අනුන්ට පේන. බොරුවක් හේලමක් කිසසන පරිසසය පාවිච්චි කරන අනුන්ට පේන. මත් වෙලා මදයෙන් කටයුතු කරනට සමාජය කරදර වෙනවා. ඒකට කියනවා වීතික්‍රම නැත්නම් සමාජ නීති උල්ලංඝනය වීමක් කියලා. දැන් පංච නීවරණ කියලා කියන්නේ ඒකේ හේව නැල්ල. ඒක Tamanට පේනවා සැලකිලිමත් නැහැ. හැබැයි අනුන්ට පේන්නේ නැහැ. Taman ළඟ කාමච්ඡන්දේ තිබුණට ඒක අනුන් දත යුතුයම නැහැ. අපි ඒක වසංගාගෙන ජීවත් වෙන්න දාන. ඒ වගේම ව්‍යාපාදයට ඇතුළ තරහව තියෙනකොට අපිට hina වෙලා කතා කරන්න පුළුවන් තරහ නැතුව වගේ. ඒ වගේම නිදිමත අතීත අනාගත පිළිබඳ උද්දච්ච කුච්ච කිම සැක ඒ පහම ඇතුලේ පරිඋත්ථාන වෙලා තියෙන්න පුළුවන් බාහිරට පේන්නේ ඒ ඒ අනුවත් ඒ වීතිකම කෙලෙස් සහ පරිඋත්ථාන කෙලෙස් අතර වෙනසක් තියෙනවා. මේ මේ මේ යන පාර දිගේම බැලුවොත් එහෙනම් මොකද අනුසය කෙලෙස් කියලා කියන්නේ? ඒ කෙලෙසේ Tamanට තේරෙන්නේ නැහැ. ඒ තරම වංචනිකයි. ඒ තරම ෂටයි. ඒ තරම් මායාවී. ඒ නිසා යම් කෙනෙක් පරිඋත්ථාන කෙලෙස් තේරුම් අරගෙන පීති කෙලෙස් වලට සාපේක්ෂව පරිඋත්තරණ කෙලෙස් තේරුම් ගන්න. තව වැඩි ඉවර නැහැ කියලා ඇතුළට ගොඩාක් බලන්න ඕනේ. අනුසය කෙලෙස් පිළිබඳව කතා කරන්න ඒක බුද්ධ විෂයක්. නමුත් අපිට ණය විපස්සනාවෙන් එහෙම නැත්නම් ආකාර පරිවිතක්කෙන් ඒකට කිට්ටු කරන්න පුළුවන්. නමුත් මේ සාරිපුත්‍ර සාංශය අපිට උගන්වන පාඩමේ ඒක නැහැ. සාරිපුත්‍ර සාංශය අපි අවධානය යොමු කරන්නේ ප්‍රහාණය කළ යුතු ධර්ම වශයෙන් නිවන ධර්ම පහ විතරයි. අපි මේ අනුසය කෙලෙස් සහ වීතික්‍රම කෙලෙස් මේ මාතෘකාවට ගත්තේ සංසන්දනාත්මකව සාපේක්ෂව තේරුම් ගන්නයි. ඉතින් මෙත මේතාක් තේරුම් ගතට පස්සේ අපි ඒ දැනුමටත් ඉඩ තියලා ඉදිරියට ගියොත් මේ නීවරණ පොදිය තුල මේ පොකුර තුල මේ මල්ල තුල තියෙන එකක් එළියට ගත්තොත් පළවෙනිම සඳහන් වෙන කාමච්ඡන්දේ අපිට දැන් පුළුවන් අර පද නෙමේ පොදු ඉගෙන ගත්ත මේ ලකුණු වලින් කාමච්ඡන්දේ ව්‍යාපාදයෙන් වෙන්ව හිටගන්නේ කොහොමද කියලා බලන්න. කාමච්ඡන්දය තීන මිද්දෙන් වෙන් කරලා හිටගන්නේ කොහොමද? කාමච්ඡන්දේ උද්දච්ච කුච්චයෙන් අනන්‍ය වෙන්නේ කොහොමද? කාමච්ඡන්දේ විචිකිච්ඡාවෙන් අනන්‍ය වෙන්නේ කොහොමද කියලා. දැන් මේ ඔක්කොම එක මල්ලේ ඉන්නේ. නමුත් මේක ඇතුලේ කාමච්ඡන්දේ තියෙනවා සුවිශේෂී ලක්ෂණ. ඒවට අපි කියනවා පුද්ගලික ලක්ෂණ කියලා. ඒ ඒ පුද්ගලික ලක්ෂණ තියෙන ගමන් ඒ කාමච්ඡන්දේ නීවරණයන්ගේ පොදු ලක්ෂණත් කිනහැර පානවා. ඒක නිසා අපි මෙතෙක් කල් ඉගෙන ගත්ත පොදු ලක්ෂණ නීවරණ පහටම පොදුයි. දැන් කාමච්ඡන්දේ කියලා කියන්නේ ඒ පහෙන් එකක්. ඉතින් ඒක යෝගාවචරයා කොහොමද තේරුම් ගන්න කිව්වොත් භාවනා නොකරන කෙනා කාමයේ තේරුම් ගන්න ක්‍රමයක් ඒතර කාමයේ සමස්තයක් වශයෙන් ගන්න. යෝගාවචරයා කාම මිත්‍යාචාරය ප්‍රහාණය කරලා තියෙනවා දැන් නැත්නම් ශික්ෂාපදයක් වශයෙන් අයින් කරලා තියෙනවා. එයා දැන් ගන්නේ කාමයේ තියෙන වීතික්‍රම අවස්ථාව නෙවෙයි පරිඋත්ථාන අවස්ථාව. කියන්නේ හිතේ ආශාව පැනනගෙන තියෙන වෙලාව. තාම ක්‍රියාත්මක වෙලා නැහැ. උල්ලංඝනය වෙලා නැහැ. වීතික්‍රමණය වෙලා නැහැ. මේ කාමය කොහොමද Tamange හිතේ හොල්මන් කරන බව තාම උනන්දුවෙන් තමන්ගේ හිත සුවසලකන යෝනිසෝ මනසිකාරයේ තියෙන යෝගාවචර දැනගන්න හැටි කියන එක ඔය අපි හිතන තරම් ලේසි නැති නිසායි අපිට මේකට වෙලාවක් ගන්න සිද්ධ වෙන්නේ. අපි සාමාන්‍ය කාමයට එක්ක බලනකොට නැත්නම් කාම ගුණයන් එක්ක බලනකොට නැත්නම් වස්තු කාමයට එක්ක බලනකොට විවිධ විවිධ වූ අරමුණු දිගේ රස විශේෂ හොයමින් යෑම තමයි කාමය කියලා කියන්නේ. එතකොට කාම ඡන්දේ කියලා කියන්නේ හිතට බොහෝ අරමුණු අත්ෙන් අතර පයින් රිලෙවෙක් වාගේ අරමුණෙන් අරමුණට පයින්. ඒකට අපි කියනවා කාම ඡන්දය කියලා. එතකොට අපිට සිද්ධ වෙනවා මේ ਸਰවචනාචි උපිට උගන්වන ක්‍රමෙන් කාම ඡන්දය ඒකේ පච්චනික ධර්මයත් එක්ක ඒක ප්‍රතිපක්ෂ ධර්මයත් එක්ක සංසන්දනය කරන්න. එතකොට මේ කාම ඡන්දය පංච නීවරණ වලට වැටුනහම යම් කිසි කෙනෙක් පංච නීවරණ යටපත් කරයි කියලා කියනවනම් නැත්නම් ජයගත්තයි කියලා කියනවනම් එයා මේ කාමච්ඡන්දය ජයගන්නේ ඒකාග්‍රතාවය කියන ප්‍රතිපක්ෂ ධර්මයේ. ඒකාග්‍රතාවය කියන්නේ එක අරමුණක ඒකෝදි භාවයටපත් වීම. ඉතින් මෙන්න මේ දෙක කොහොමද වාඩි වෙලා භාවනා කරන යෝගාවචර තේරුම් ගන්න? කොහොමද සක්මනේ හිත යොදලා වැඩ කරන යෝගාවචරය තේරුම් ගන්න. කොහොමද එදිනදා වැඩ කරමින් තාම භාවනා මධ්‍යස්ථානයේ ඉන්න යෝගාවචරය තේරුම් ගන්න. කොහොමද එහෙම ගිහි කෙනෙක් නම් මේ භාවනා මධ්‍යස්ථාන නැවත ගෙදර ගියාට පස්සේ එදිනදා වැඩ කරනකොට තේරුම් ගන්න කියන එක විස්තර ගොඩක් අවශ්‍ය වෙන්න පුළුවන් බෞසුත භාවි නැති කෙනා. ඒක නිසා අපි තේරුම් අරගන්න ඕනේ කාම ඡන්දය නීවරණයක් විදියට පෙන්නකොට අභිනතං චිත්තං රාගානුපචිතං සමාධිස්ස පරිපන්තෝ කියලා පටිසම්භිදා මාර්ග පොතේ මේ සමත යෝගාවචරයට කාමච්ඡන්දය ව්‍යාපාදයෙන් වෙන් වෙන හැටි පේනවා. ව්‍යාපාදින අපනතං චිත්තං පටිඝානුපචිතං සමාධිස පරිපන්තෝ කාමච්ඡන්දය ආපුවාම අරමුණට නතු වෙන ගතිය තියෙනවා. අභිනත ගතිය. එතකොට නතු වීම නිසා අරමුණ කෙරෙහි රාගයක් ඇති වෙනවා. එතකොට සමාධිය කැඩෙනවා. සංසන්දනාත්මකව ව්‍යාපාදේ ගත්තොත් අපි ඒකට වෙනම දවසක් ගනිමු. නමුත් සංසන්දනාව ගත්තොත් අපනතං චිත්තං මතුවෙන අරමුණට නුරුස්නා ගතිය පහළ වෙනවා. අපනතං චිත්තං පටිඝානු පඥායිතින් ගැටෙනවා. ගැටිලා ඒ සමාධිය කඩා ගන්න. ඉතින් මේ සමාධිය කැඩීම පොදු ලක්ෂණක්. කොයි නිවර්ණයව සමාධිය කැඩෙනවා. නමුත් කාම ඡන්දේ කියන නිවර්ණය සමාධිය කඩන්නේ එනේන අරමුණු වලට ලොල් කිරීම හරහා නන්දියක් පහල කිරීම හරහා රාගයක් පහල කිරීම හරහා තෘෂ්ණාවක් පහල කිරීම හරහා ඉතින් ඒ නිසා අපි සාමාන්‍යයෙන් තපස නැත්නම් භ්‍රමචර්ය ජීවිතය එහෙම නැත්නම් යෝගාවචර ජීවිතය කියනවා මේ රාගය ප්‍රහාණය කිරීම කාමයේ ප්‍රහාණය කිරීම සඳහා අපි ගත කරනවා ඉතින් ඒ ගත කරන වෙලාවේදී නැත්නම් මේ කාමය දුරු කරලා වස්තුකාමයේ දුරු කරලා ඊටසේ ක්ලේශකාමයේ ආවට පස්සේ අපේ හිත තාමත් නීවරණ වලින් බැට වදින වෙලාවේදී අපිට ඒක ආරමුණක තියාගෙන ඉන්න බෑ. ඒකෝදි භාවයට යන්න බෑ. ඒකාග්‍ර කරගන්න බෑ. විවිධ ආරමුණු දිගේ එනකොට ඒ ආරමුණු වලට ද්වේෂ කිරීමක් අපි ළඟ එනවනම් ඒ කියන්නේ මගේ ආරමුණ මගේ මූල කර්මස්ථානය හැර තවත් අරමුණකට හිත යනකොට අපිට ඒක නුරුස්නා ගතියක් හතුරෙක් නපුරක් අරියාදුවක් විදිහට තේරෙනවා අපි ඒකට පිටු දක්ින් ඉන්නති කරන්න හදනවා ඉතින් මෙතනදී බෞසුත භාවේ නැති භාවනා හොඳ පරිචයක් නැති කෙනෙකුට ඒ මූල කර්මස්ථාන තියෙන ප්‍රේමයේ අධිකකම නිසා ඒකට කරදර කරන අනිකුත් අරමුණු වලට ද්වේෂය පහළ වෙන්න පුළුවන් මේක යෝගාචර ජීවිතයේ ටිකක් කැලලක් අපිට අවශ්‍ය කරලා තියෙන මූල කර්මන්තය තමයි ඒක ධාර්මික අදහසක්. ඒකට තමයි මේ අපි සිල්රෙදි ඇඳගෙන, ශූරු ඇඳගෙන මේ භාවන මධ්‍යස්ථානට අවිලා කටයුතු කරන්නේ. නමුත් ඒක පිළිබඳව මේ අවබෝධය නැති වුණොත් හරි යහ කල්පනාවක්, පුරුල් සංකල්ප, පුරුල් දෘෂ්ටියක් මේ භාවනා කරන්න යනකොට Taman ඉස්සරහින් තියාගත්ත මූල කර්මස්ථානයේට හිත මානසිකාරය යොදවනවා මෙනෙහි කරනවා විතක්කේ වශයෙන් අරමුණට ඩංවනවා. ඒක බොහොම අහිංසක ප්‍රයත්නයක්. ඒක කරනකොට බාහිර අරමුණු එනකොට ඒ යෝගාවචරය බාහිර අරමුණට ද්වේෂ කරන්න ඉඩ තියෙනවා. මේ Tamange අරමුණ ඉස්මතු කර ගැනීම බාධා කරනවා කියන අදහසින්. අන්න එත එතන යෝගාවචරයට එනේ කැළල නැත්නම් යෝගාවචරය එතන යටිපහුව කරගන්නා වූ ක්ලේශයක් තියෙනවා. අන්න ඒක අල්ලන එක හරිම අමාරුයි. ආධුනික යෝගාවචරය බොහෝ විට තමන් භාවනා කරන අරමුණ තබා වෙන අරමුණක් ආපු ගමන් මේ කාමච්ඡන්දය දුරු කිරීමේ තියෙන ආසාව වැඩිකම නිසා ඒකට බාධා කරන ධර්ම වලට ද්වේෂ කරන මට්ටමට යනවා. ඒ නිසා යෝගාවචරයට සතිය පිහිටුවලා නීවරණ නැති කරන අදහසින් කාමච්ඡන්දේ නැති කරන අදහසින් භාවනාවට බැසට පස්සේ හොස්ස ළඟින් මැස්ස යන්න බැරි ගතියක් ඉබේම පහළ වෙනවා. මේක යෝගාවචරය දන්නේ නැහැ. යෝගාවචර වෙන්දටදී බොහොම සංවේදී වෙන්න පටන් ගන්නවා. යෝගාවචර වෙන්දට වැඩිය බොහොම ඉක්මනට ඉද්දෙන කුප්පණ ගතියකටපත් වෙන්න පටන් ගන්නවා. ඒ මොකද මේ තමන්ට දැන් රැකිය යුත්තක් තියෙනවා. තමන්ට දැන් මානසිකාරයේ යෙදිය යුත්තක් තියෙනවා. තමන්ට මෙනෙහි කළ යුත්තක් තියෙනවා. මූල කර්මස්ථානයක් තියෙනවා. ජීවිතේ තේමාවක් තියෙනවා. ඉතින් ඒ තබා වෙන එකට ගිය ගමන් මේ නුරුස්නා ගතිය යෝගාවචර ඇති වෙන මේ නුරුස්නා ගතිය හරියට තේරුම් ගන්නේ එහෙම නැත්නම් අපි කිව්වොත් මේක යහ විදියට තේරුම් ගන්න මේ මට්ටම ඉක්මපු කෙනා මිස කාමභෝගය තේරුම් ගන්නෙත් නැහැ ආධුනික යෝගාවචරය තේරුම් ගන්නෙත් නැහැ තේරුම් ගත්තත් තේරුම් ගන්නේ අරියාදුවර තමයි. ඉතින් ඒක නිසා මේ කාමච්ඡන්දය කියන නීවරණය දුරුවන් කිරීම සඳහා නැත්නම් මේ ක්ලේශකාම කියන නීවරණ දුරුවන් කිරීම සඳහා අපි රූපාරම්මණයක් ඉදිරියට තියාගන්න. අපි ඊයේ ඒ පණිවිඩේ අපි ධර්ම දේශනාවෙන් මතු කරගත්තා. දැන් මේ ඉදිරිපත් කරගත්ත අරමුණ ආනාපාන සතිය පරියංක භාවනා වගේ කරනවා නම් තමයි අපි ඉඳගෙන ඉන්න ඉරියව්ව වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඉඳගෙන ඉන්නකොට වැටෙන මේ ආස්වාද ප්‍රසවාසය එහෙම නැත්නම් පිම්බීම හැකිලිම එනතම මේ තමයි ඉඳගෙන ඉන්නකොට හැප්පෙන තැන් මොකක් හරි වෙන්න පුළුවන්. දැන් යෝගාවචරය ඒ අරමුණත් එක්ක givisගත්තට පස්සේ එතෙන් මූල කර්මස්ථානයේ වශයෙන් නාම යෝජනා ඉදිරිපත් කරගත්තට පස්සේ ඒ අරමුණ ඉදිරිපත් නොවන හැම වෙලාවකම ඒ අරමුණ વિશે Tamange සූරකම නැති හැම වෙලාවකම ඒ අරමුණට මානසිකාරය නොයදන හැම වෙලාවකම ඒ අරමුණ මෙනෙහි කර ගන්න බැරි හැම වෙලාවකම යෝගාචරය දැඩි අසහනයකටපත් වෙනවා ආතතියකටපත් වෙන එකට නුරුස්නා ගතිය කියලා කියනවා ඒ නුරුස්නා ගතිය නිසා යෝගාචරය ඉක්මනට කිපෙන සුළු ගතියකටපත් වෙනවා ඉතින් මේකට හරියට අනුකම්පා කරන්න ඕනේ අනුකම්පා කෙරුවේ නැත්නම් මේ යෝගාචරමේ බිම්ම බිම්ම පැන ගන්න හම්බ වෙන්නේ නමුත් මේක කවදාකවත් පෘථග්ජන ලෝකෙ මේ අනුකම්පාව ලැබෙයි කියලා හිතන්න එපා. ලැබෙන්නේ නැහැ. පෘථග්ජන ලෝකේ කියන්නේ උඹලව බැරි භාවනා කරන්න ගිහිල්ලා දැන් ඉස්සරට තඩි කේන්තියක්. ඉස්සරට තඩි හොතලගේ මැස්ස යන්න බෑ. ඔය කාබන රැයට කාලා බුදිය ගනින්නලකෝ මේ රැයට නොකා බඩගින්න ඉන්න ගියාම නෝ තද වෙන්නේ. ඒ නිසා කාලා බුදිය ගනින්නලකෝ කියලා තමයි යෝගාවචරයට මේ තමන්ගේ කිට්ටු අන්තියෝ යාළුවෝ මිත්‍රයෝ පවා කියන්නේ. ඒ නිසා නීවරණ අවබෝධ කරන්න යන යෝගාවචරයට මේ ආවේග ජනක වෙන ගතිය එහෙනම් තමන්ගේ සබ්‍රක්‍මචාරීන් පෙරෙහි ගැටුම් ඇති කරන ගතිය එහෙනම් තමන්ගේ සීලය කැඩිලා වෙන්න ඇති කියලා තමන තමන් නිග්‍රහ කරගන්න ගතිය එහෙම නැත්නම් මේ මධ්‍යස්ථානයේ නීති ටික හරිනේ මේක මීට වැඩිය හරියට කරන්න තිබුණා නේ කියලා අකුරට වැඩ වෙන්නේ නැති ගතිය වගේ පුදුමාකාර ගොජයක් එන්න පටන් ගන්නවා මේක කවදාවත් යෝගාවචරයා දකින්නෙත් නෑ දැක්කට ඉදිරිපත් කරන්නෙත් නෑ ඒක ලැජ්ජ වෙනවා. ඒක හිතන මේ මගේ පුද්ගලික දෝෂයක් කියලා. නෑ භාවනාවට යන කාටත් මේක අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. හැබැයි මේ විපස්සනාවට බර ගුරුවරු ඇර එහෙම නැත්නම් මේ ඇති හැටිය දැකීමට කැමැත්ත ඇති සත්පුරුෂයන් ඇර අනික් ඇත්තන්න මේක අහුවෙන්නේ නැති ගතිය නිසා ඒ ඇත්තෝ තනියම විඳවනවා. තනියම විඳවලා අපිට නේද පොදු සටනක් කරත හැකි නෙමේකට. භාවනා කරන්න ගියාම අපිට නුරුස්නා ගතියක් පහළ වෙනවා. අපි ඔක්කොම භාවනා කරන අය අපි ඒක පොදුවේ බාරගමු. ඒක නිසා අපි නිහතමානී වෙමු. අපි අහිංසක වෙමු. මොකද අපි දන්නවා තුවාලෙට බේත් දාන්න යනකොට තුවාලේ වනමුකේ පෑදුවාට පස්සේ රීතෙනවා. දැන් තුවාලේ වනමුකේ පෑදිලා තියෙන්නේ. මොකද අපි දන්නවා කාමචන්ද දුරු කරන්න ඕන දෙයක්. ඒක නීවරණයක්. ඒ නිසා මම ඒ වෙනුවට ඉස්සරහින් තියාගත්ත රූප කර්මස්ථානය. අපි කියමු ආස්වාස් ප්‍රසවාසය කියලා. ඒ ආස්වාස් ප්‍රසවාසයට හිත යොදන්න අපි සම්පූර්ණ උත්සාහයක් කරනවා. උත්සාහය කෙරුවට 99ට වැඩි ප්‍රදේශයක් අසාර්ථකයි. කලාතුරකින් තමයි මමන්ට ඕනේ අරමුණට හිත එල්ල වෙන්නේ නැත්නම් විතක්කේ වැඩ කරන්නේ. ඉතින් ඒ නිසා යෝගාවචරයට බොහෝ විට තියෙන්නේ බලාපොරොත්තු සුන්වීමක්, ඉච්ඡා මංගත්‍ය, නුරුස්නා ගතියක් එනවා. ඒ නිසා භාවනා කරන්නන් අතර එකිනෙකාට සමගියේ නැත්තම් භාවනා කරන්න අතර තමක් ගානන් තපෝසුකෝ කියලා අපි ඔක්කොම මේ ඔද්දල් වෙච්ච තුවාල සහිත පිරිසක්. ඒ නිසා අඩු ගානේ අපි අපි එකිනෙකාට කොනහන්න එපා. එකිනෙකා කෙරෙහි අඩුපාඩු දකිමින් අවශ්‍ය ගන්න යන්න එපා. අපි ඔක්කොම පිටේ වනේ තියෙන මීමලා වගේ මී පිටේ වනේ තියෙන මීහරකට සාමාන්‍ය මීහරකට වගේ පඳුරු අතරින් ගන්න බෑ. ඉතින් ඒ නිසා ඒ කාමච්ඡන්ද නීවරණේ වැඩ කරන යෝගාවචරය නැත්නම් කාමච්ඡන්දේ ප්‍රහාණය කිරීම සඳහා වැඩ කරන යෝගාවචරයට කවදා හරි තේරුනොත් මේ මම වෙන්දට වැඩි බොම සංවේදී එනිසා නිකන් මැස්සෙක් වැහුවත් මගේ සතිය කැඩේ. සාමාන්‍ය කැස්සක් ඇහුණත් මගේ සතිය කැඩෙනවා. එතකොට මගේ තියෙන දෝෂේ තමයි මම මැස්සට වෛර කරනවා. මම කැස්සට වෛර කරනවා. මම වැස්සට වෛර කරනවා. මේ ගෙදර දොර ඉඳදී එන ගැහුවත් ප්‍රශ්නයක් නැහැ. දැන් මේ භාවනා මැදත්තන් ආවට පස්සේ මැස්සා දතර තියලා හපන්න හිතනව නැද්ද කියන විතරක් වාඩි වෙච්චලා මේක ඇවිල්ලා හරියටම කන උඩම වහනවනේ. හරියටම නහය උඩ ඉනවා. ඒ නැත්තම් හරියට ඇස්කෙවිණියේ වහනවා. මේක අරගත්තොත් කුඩු කරන්න පුළුවන්. එහෙම නැත්තම් කවුරු හරි කරන කයින්. ඉතින් කියනවා යකෝගේ එළියට ගිහිල්ලා කෑපහල්ලා මේක ඇතුලේ මේ අන්තං හරියාගෙන එනකොට සමාධිය කහිනවා කියලා. ඒක කවදාකවත් යෝගාවචරයට තේරෙන්නේ මේ කැස්ස, මේ මැස්සා, මේ වැස්ස gedara ඉඳද්දි අපිට ගාණක් නැහැ. තමනොත් කහිනවා. ඒත් ගාණක් නැහැ. දැන් යෝගාවචරයට කැස්සක් ආවයි කියන්නේ මේ උනන්දු යෝගාවචරයට ඒ කැස්ස එළියට පිට කරගන්න බැරුව පුදුම විඳවිල්ලක් විඳවනවා. එක්කෝ මේක අනින්ට ඇහි කියලා එහෙම නැත්නම් මේ කැස්ස හරියට කහින් නැතුව ඉතින් ඒ වගේ යම් යම් ගති ලක්ෂණ පහළ වෙනව හරියට දෙවෙනි භාෂාවක් ඉගෙන ගන්න වැඩි හිටියෙක් වාගේ. මේක හරියට තේරුම් ගන්න මේ කාමච්ඡන්දේ දුරු කිරීම සඳහා සටන් ප්‍රකාශ කරලා යුද ප්‍රකාශ කරලා යුද මෙහෙවීම කරන වෙලාවේදී ඒ Taman තුල ඇතිවෙන අනුන් කෙරෙහි ඇතිවෙන මේ ආචාර ධර්ම අර නුරුස්නා ගතිය ක්‍රම දෙකකට ඉදි වෙනවා තමන් කෙරේ ද්වේෂය සහ අනුන්ගේ වැරදි හැවීම කියලා. තමන්ගේ අඩුපාඩුවක් වශයෙන් වෙන අනේ මට එක විදිහකට විනාඩි 15ක් අත ඉඳගෙන ඉන්නවත් බෑනේ. මේ පොඩි සද්දයක් ආවත් මට භාවනා කරන්නත් බෑනේ. එහෙනම් මගේ සීලය වැරදිලා ඇති. එතන සද්ධාහ වැරදිලා ඇති. එහෙනම් මට සතිය නැතුව ඇති කියලා තමන්ට දෙස්දී ගන්න. එහෙම නැත්නම් කියන මේ භාවනා මධ්‍යස්ථානට ඇවිලත් මේ මිසු කහිනවනේ. භාවනා මධ්‍යස්ථානෙත් බලනකොට මැස්සෝ ඉන්නවනේ. භාවනා මධ්‍යස්ථානේ තර්ක තියෙනවනේ මේක තියෙනවනේ කියලා නිකන් දුප්පතුන් නැති ලෝකයක් අංග සම්පූර්ණ දෙයක් මේක ඇතුලේ බලාපොරොත්තු වෙනවා. මෙන්න මේක අපිට කවදා හරි හෙලි කරන්න පුළුවන් වුණොත් මේක මේ මගේ දෝෂයක් නෙමෙයි භාවනා කරන්න යන කාගෙත් හැටි කියලා. <clears throat> ඒක තමයි බුද්ධ ශාසනය කියන්නේ. ඒක තමයි බුදුරජාණන් අපිට කියලා දීලා තියෙන්නේ. මේ 84000ක් ධර්මස්කන්ධය කියලා කියන්නේ ජාතක කතා ටික කියලා කියන්නේ උඹලා ඕක කෙරුවට මට මෙන්න මෙහෙම මෙහෙම මං කරලා තින ඕන බලාපන් මට අහවල් ජාතකයේදී මට මේ වෙච්ච හැටි. ඕම් බලාපන් අසවලාට මේක වෙලා මම සූත්‍රයක් දේශනා කරලා තින හැටි කියලා මේ වැඩේට බැස්සට පස්සේ නේ කාමචන්දයට යුද ප්‍රකාශ කරලා පස්සේ දැන් යෝගාවචර කියන්නේ අමුතු සතෙක්. gedara ඉන්න જાති සතෙක් නෙවෙයි දැන්. එයා මේක දිහා බලනට හරි වෙනස්. ඒක නිසා කවදා හෝ යෝගාවචරයට පුළුවන් නම් මම මේ කරගෙන යන මේ අභීත සටනේ මේ අමුතු සටනේදී මේ හටන නිසාම මාතුල මේ වගේ නුරුස්නා ගති පහළ වෙන ගතිය වැඩි. මංගට මම චෝදනා කර ගන්නවා වැඩි. අනුන්ගේ පොඩි වැරද්දට පවා චෝදනා කරන ගතියත් වැඩි. ඊට පස්සේ මේක සංවිධානය කරනවා මේට හොඳට කරන්න පුළුවන් කියලා ඉතින් විවිධ යෝජනා ගේන ගතිය වැඩි කියලා මේ හතරම සතිය තියෙන බවට ප්‍රධාන සාධක. නමුත් යෝගාවචරය හිතන්නේ සතිය නැති නිසා ඇතිවෙච්ච අඩුපාඩුකම් කියලා. ඉතින් මේක ඒත්තු ගන්නලා දෙන්න යෝගාවචරයට මේ කමච්ඡන්දේ නැති කරන්න යනකොට මෙන්න මේ වගේ අඩුපාඩුකම් ටිකක් එනවා. ඒ කියන්නේ මේ වැඩේ යනවා කියන එකයි. ඒ කියන්නේ සතිය තියෙනවයි කියන එකයි. ඒ කියන්නේ තමයි මේ යුද බිමේ ඉන්නවයි කියන එකයි. නමුත් ඒක ඒත්තු ගන්නලා දෙන්න හරිම අමාරුයි. ඒක එක පැත්තක්. අනිත් එක තමයි මේ අබිනත හිත අරමුණට හිත තියෙනකොට ඒ භාවනා කර කර ඉන්නකොට අපි ප්‍රියමනාප සින්දුවක් ඇහෙනවා කියලා හිතමු. එහෙම නැත්නම් වෙන මොන හරි සංගීතයක් ඇහෙන. එතකොට අපේ හිත අර අරමුණේ පවත්තන හිත පැදුරටත් නොකිය එක පාරට අර සංගීත රාවේට එහෙම නැත්නම් සද්දයකට ඇදිලා යනවා. ඉතින් එතකොට මේ හිතේ අභිනතිය අපේ අර සම්පූර්ණ ප්‍රයත්නේ පාවා දීලා මේකට ගියාට පස්සේ දැන් යෝගාවචරය තීරුම් ගත්තොත් මම ශේෂ්ත්‍ර මගේ කොචර භූමියේ නෙවෙයි දැන් ඉන්නේ මගේ ආරක්ෂක ප්‍රදේශයේ නෙවෙයි ඉන්නේ මම දැන් අභිනත්තනක ඉන්නේ කියලා ඒ යෝගාවචරයට පශ්චාත්තාවයක් ඇති වෙනවා මම සිටිය යුත්තේ මෙතන මෙතන නැහැ කියලා මේක ස්වයං විවේචනේ වැඩි යෝගාවචරයට සදාචාරයේ වැඩියෙන් සලකන යෝගාවචරයට නිතරම හීනමානයක් ඇති කරනවා. භාවනා කරනකොට හිත පිට යෑම යා පුද්ගලික දෝෂයක් විදිහට සලකනවා. යෝගාවචරය දන්නේ නැහැ මෙතන ඉන්න ඔක්කොම යෝගාවචරයන්ට ඕක තියෙනවා. එයා හිතන්නේ මට විතරයි මේක තියෙන්නේ කියලා. ආන්නේ විදිහට මේ අභිනත හිත නිසා හිත පිට යෑම පෞද්ගලිකකරණය කරගෙන ඒකෙන් පශ්චාත්තාප වීම කමඨාන සුද්ධ නොවීමේ දෝෂයක්. සුත්තමේ ඥානෙ නැතිකමේ දෝෂයක්. එහෙම නැත්නම් හැමදේම ආත්ම සංඥාවෙන් ගැනීමේ දෝෂයක්. මීට අමතරව තව සියුම් පැත්තක් තියෙනවා මේකේ. තමන් භාවනා කර කර යනකොට බාහිර කරදරයක් නැහැ. දැන් අරමුණේම හිත තැබීම නිසා ප්‍රීතියක් පහළ වෙනවා. ප්‍රමෝදයක් පහළ වෙනවා. එතකොට ඒකට අභිනතිය ඇවිල්ලා ආ මට ආලෝකයක් පහළ වුණා. මට ප්‍රමෝදයක් පහළ වුණා මට නන්දියක් පහළ වුණා ප්‍රීතියක් පහළ වුණායි කියලා අරමුණ පාවා දීලා මේ සතිය නිසා භාවනාව නිසා හටගත්තා වූ මේ ප්‍රීතියට ප්‍රමෝදයට නතු වෙලා ඊට පස්සේ යෝගාවචරය අරමුණ බැලිල්ල පැත්තක තියලා මේක දිගේ කතන්දර ගොතන්න හදරමු. ඒ නිසා මේ නීවරණ වැඩ කරන යෝගාවචරය මේ බාහිරේ ගිලී යෑම සහ අභ්‍යන්තරයේ ගිලී යෑම කියලා අනතුරු දෙකක් බුදුරජාණන් වහන්සේ ඔය සංයුතනිකායේ පළවෙනිම සංයුත්තේ සඳහන් කරලා තියෙනවා. බාහිර කරදර ආවයි කියලා හෝ කැමැති දෙයක් ආවයි කියලා හෝ අරමුණ පාවා දීම අභිනතිය නිසා සිදු වෙන්න පුළුවන්. අපනතිය නිසා සිදු වෙන්න පුළුවන්. අරමුණ හරියම නිසා පහළ වෙන ප්‍රීතිය නිසා ප්‍රමෝදය නිසා භාවනා අරමුණ පාවා දීලා ඇතුළට වැටීමත් සමසමව වෙන්න පුළුවන්. මෙතනදී මේ යෝගාවචරය දෙකේදිම කරන්නේ පිටින් ආපු කරදරයක් නිසා හෝ සුභාසින්සනයක් නිසා අරමුණ පාවා දෙනවා. ඇතුළතින් ආපු ප්‍රීතියක් නිසා ප්‍රමෝදයක් නිසා අරමුණ පාවා දෙනවා. ඒ පාවා දෙන හැම වෙලාවකම Taman පියවර දෙක තුනකින් පස්සට එනවා වගේ දෙයක් සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා යෝගාවචරය මේ කාමච්ඡන්දේ කියන එක බාහිර වස්තු වලින් පමණක්ම සිදුවේ කියලා හිතන්න නරකයි. භාවනාව හරියෑම නිසාම අරමුණට ඒකෝදි භාවය ඇති වෙච්ච නිසාම අරමුණේ ඒකාග්‍ර වීම නිසාම ඇති වුණා වූ මේ ප්‍රීතිය ප්‍රමෝදය පස්සද්ධි වගේ චෛතසිකේනකොටත් ඇතුළට වැටෙනවා. ඒක ගොඩ ගන්න අමාරුයි. ඒ නිසා යෝගාවචරයා භාවනා කරනකොට වෙන දේ වෙන හැටියට වාර්තා කරනවා නම් උඳුරට ඒක දිහා අහගෙන ඉන්න කෙනාට තේරෙනවා මෙයා දැන් බාහිරට ගිහිල්ලා එරිලා. එනතන් අභ්‍යන්තරට ගිහිල්ලා එරිලා. මේ දෙකේදිම සමාන හානියක් සිද්ධ වෙනවා. ඒ නිසා යෝගාවචරය මේ අභ්‍යන්තරට ආහනි වෙලා අභ්‍යන්තරට හිත ගිහිල්ලා එරුණත් කමක් නැහැ කියලා වගේ වැරදි අදහසක ඉන්නවනම් එයා හරි සන්තෝෂෙන් වාර්තා කරනවා මම භාවනා කරන්න ගියා ඕන්න මගේ හිත අරමුණේට ඕන්න මට කහ පාට වෙන ඕන්න මට දම් පාට වෙන ඕන්න ඊට පස්සේ තින් කටංගර කරන්නේ නිකන් බැලුම් පොම්බනවා වගේ මට ප්‍රීතියව පස්සද්ධියව ඉතින් හොඳට දැනගන්න ඕනේ දැන් මෙයා ගිලිලා මෙහා මේ අරමුණ පාවා දීලා. ඒතකොට මේ යෝගාවචර කතා කරලා කිව්වොත් එහෙනක භාවනා වැරදිලා. මේ ඇතුළතට මේ රසවත් භාවය නිසා ප්‍රමෝදය නිසා අභිනති නිසා ඔය ගිලීම නිසා අරමුණ දුරුවන් වෙලා නේද? අරමුණට අනදර වෙලා නේද? එහෙම නැත්නම් අරමුණ පාවා දීලා නේද? නිසා කරුණා කරලා මේක මෙච්චරම රස විඳින්න යන්න එපා. අරමුණ දිහා බලන්න කියලා මේ ලොකු සාංශය සඳහන් කරලා තියෙනවා. ඒ යෝගාවචර හිතනවලු මේ ගුරුන් ආංශයට තේරෙන්නේ මේක. මේ මට ඇති වෙච්ච ප්‍රීතියට ඊර්ෂ්‍යාවෙන් තමයි මේ මාව ආපහු ඇදලා දාන්න හදන්නේ අරමුණට. එහෙම නැත්නම් මෙයාට කවදාවත් මේවා ලැබිලා නැහැ. ලැබුණා නම් ඔන්න තේරෙයි. ලැබුණා නම් මේ ප්‍රීතියට යනවනේ කොහොමඩක්වත් කියලා. නමුත් මේ પરම්පරාව අපේ අවුරුදු 2000 ගානක් දිගට ඇවිල්ලා තියෙනවා. ඇතුළට වැටුණත් අභිනතියක් ආවත් ඒත් වැටෙනවා. පිටතිය අභිනතියක් වුණත් වැටෙනවා. දැන් කඹේ ඇවිදින මිනිස්සයා වගේ දෙපැත්තට සමබර කරගෙන ඇවිදිනවා කියන එක කාගෙන්වත් වෙන්නේ නැහනේ. ඒක ගැන බය වෙන්න එපා. කාගෙන් කවදාකවත් වෙන්නේ නැහැ. එක්ක මේ පැත්තට බර වෙනවා, එක්ක ওই පැත්තට බර වෙනවා. ඉතින් ඒ අර තනිකු රේල් පීල් එක ඇවිදිනකොට වගේ එහෙම නැත්නම් කඹේ ඇවිදිනකොට වගේ මේ සමබර භාවය හරිම විචිත්‍ර දෙයක්. හරියටම පොඩි දරුවෙක් හිටගෙන ඇවිදින්න හදනවා වගේ. අඩියක් තිබ්බ ගම තතනනවා වැටෙනවා. ආය අඩියක් තිබ්බ ගම තතනට වැඩෙනවා. ඉතින් වැටීම හරහා පොඩි එකා නැගිටලා වැටීම හරහා අටුවචාන් වහන්සේ මතක් කරනවා මේකයි පිටකොන්ද හයි වෙනවයි කියලා. ඌ තක් ගාලා වැටෙනවා ආය නැගිටිනවා. ආය අඩියක් වෙනවා ආය තක් ගාලා වැටෙනවා. නාකියෙක් නාකිච්චෙක් වැටෙනවා නම් අංශභාග වෙනවා. කන් ඇටෙවිම එනවා. පොඩි එකාට මුකුත් වෙන්නේ නැහැ. දැන් හැදෙන පොඩි උන්ට ඒක දෙන්නෙත් නෑ උන්ට ජැක් ගන්නවා. අර මේ ජැක් ගහලා ඒකට වැටෙන්නේ නෑ. ඒක හැදෙන ඒකට කොන්ද බලන්නේ නෑ. ඉස්සර අපි පුංචි කාලේ ගොම්පොළුවේ දැම්මට පස්සේ ඒ කයෙහි යනවා වැටෙනවා කන් ඇටෙත් බිම ගන්නවා ඊට උ නැගිටිනකොට පෞරුෂත්වයක් තියෙනවා දැන් නෑ උන්ට හතරවටෙන් ජැක් ගහලා එක තැනක වැටෙන්න දෙන්නේ ඉතින් මොනවාරි වෙච්ච ගමන් ඇටවලුම කැඩලා යනවා ලොකු උනාට පස්සේ හරි මේ වගේ තමයි භාවනා කරනකොට අභිලතේ ඇතුළත පහළ වීම නිසා අපි වැටෙනවා. අභිනතිය පහිරේ පහළ වීම නිසා වැටෙනවා. මේ වැටෙන වැටෙන වෙලාවේ මේකෙන් ලැබෙන අභ්‍යාසයක පැත්තකින් පෙන්වන්න පුළුවන්. මේ යෝගාවචරය කවදා හරි මේ ඍචි තත්වයකට ආවොත් වැටුණට නැවත නැගිටින්න පුළුවන් කියන එක. ඒක තමයි යෝගාවචරය කියන්නේ. වැටෙන එක වැටෙනවා. කිසිම කෙනෙක් වැටෙන්නේ නැතු නැගිටින්නේ නැහැ. වැටුණාට පස්සේ මම කොන්ද කැඩෙන්නෙත් නැහැ. මේ පොඩි එකෙක් දිහා බලන්න සාමාන්‍යයෙන් ඔය තතන තතන ඇවිදින්න හදන එක කොච්චර වැටුණත් උයි ගාවට ආය නැගිටිනවා. නැගිටලා ආය අඩියක් තියලා ආය වැටෙනවා. අන්න වගේ මේ කාමච්ඡන්දයත් එක්ක වැඩ කරන යෝගාපචරය මේ ඇතුළත අභිනතිය සහ පිටත අභිනතිය නිසා මේ වැටි වැටි යන වෙලාවේදී එයා ලක්ෂ කෝටි වාරයක් මේක කරලා කරලා කරලා මෙම වැටුණට ඉස්තරහානියක් වෙන්නේ නැහැ. මට නැවත පටන් ගන්න පුළුවන්. මෙන්න මේ විශ්වාසය මේ පිරිච්ච ගතිය මේ තමන්ම උපේන මේ තමන්ගේ විශ්වාසය මොන්නම පොතක් කියලාවත් ලබන්න බෑ. කොච්චර දක්ෂ ගුරුවරයෙකුටවත් ආශිර්වාදකින් දෙන්නත් බෑ. ඒ වගේම වෙන දාන පින්කම් කරලා බේරන්නත් බෑ. යෝගෙම යම් කිසි කෙනෙක් එහෙම වැටි වැටි නැගිටලා අත්දැකීමක් ලැබලා තියෙනවා කියලා දන්නේ කවදාකවත් ඒක හොරකම් කරන්නත් බෑ. මොන જાතින් කරොත් හොරකම් කරන්න බෑ. ඒක නිසා දරුවචාන්සේ සඳහන් කළ තියෙනවා ওই වගේ දේවල් මේ પરම්පරාවෙන් ආවයි කියලා. මගේ ගුරුන්නාන්සේ ලොකු කෙනෙක් කියලා. මට පොත්වල දැනුම තියෙනවායි කියලා. මං අදහනවායි කියලා එකක්වත් නෑ උතන. උතන තියෙන්නේ කරලම බලන්න මේ කාමච්ඡන්දේ නැති කිරීම සඳහා යුද ප්‍රකාශ කරලා තරණයට බැසට පස්සේ අර මුනේ ඉන්න වෙලාව බොහොම ලේස මාත්‍රයයි. එතකොට ඇතුළතට වැටෙනවා පිටතට වැටෙනවා. වැටෙන වැටෙන හැම වෙලාවෙම යෝගාචර දන්නවනේ මේ භාවනා කරන නිසා මට ලැබිච්ච අත්දැකීමක්. මේ අත්දැකීම හරහා ගිහිල්ලා මිසක්කා වැටෙන්නේ නැතුව මේ කාමච්ඡන්දේ තේරුම් ගන්නත් බෑ යෝගාචරයක් වෙන්නත් බෑ සතිය අකණ්ඩ වෙන්නෙත් නෑ. ඒ නිසා මේ වැටෙන වැටීම මගේ සටනමයි මම මේ ඉදිරියට යන බවයි මේ පේන්න තියෙන්නේ. මේකෙදී කාටවත් චෝදනා කරන්න නැතුව අර වැටෙන්නේ නැතුව අහම්බෙන් හෝ කලාතුරකින් හෝ මූල කර්මත්තානේ හිටින වෙලාවක මේ යෝගාවචරයට තියෙන ලොකු අස්වසිල්ලක් තමයි මේ දෙපැත්තට වැටිලා වෙන පශ්චාත්තාපේ සහ ඉච්ඡාබංගත්වේ වෙනුවට වැටෙන්නේ නැතුව ඉන්න වෙලාවේදී අරමුණේ පෞද්ගලික ලක්ෂණ හොඳට චීන කන්නඩියක් දාලා වගේ එබිලා බලන්න පුළුවන් නම් එහෙම නැත්නම් උත්සන්නව ආසන්නව බලන්න පුළුවන් නම් එයාට තේරෙයි මේ රෑ අන්ධකාරය යනකොට අකුණු විදුලි එළියකට එකපාරට Taman යන පාර පෙන්වෙනවා. ආයෙසරයක් අන්ධකාරය. ඉතින් එයා ගමන් නැතර කරන්නේ නැහැ. දැන් කූඩල්ලොත් තියෙනවා, කටුකොලක් තියෙනවා, සර්පියොත් තියෙනවා, වල් සත්තුත් තියෙනවා. පාරත් විසමයි. මෙයා ගමන් කරනවා කලාසුරුකින් අකුණක් ගහනවා. අකුණක් ගහනකොට ආ මම මෙන්න මෙච්චරක් අතපැත්තට ගිහිලා තියෙනවා කියලා ඒ යෝගාවචරයට අරමුණ හමු වෙන වෙලාවේදී අරමුණේ විස්තර බලන නැත්නම් අරමුණේ සටහන අරමුණේ ආකාර අරමුණේ ස්වභාව ලක්ෂණ බලන ගතියට ගියොත් ඒ යෝගාවචර තේනවා ඒ අමතර ලාභයක් මේ කතා කරන්නේ මම අරමුණේ ස්වභාවික ලක්ෂණ සටහන් ආකාර බලන්න බලන්න බලන්න බලන්න අර දෙපැත්තට වැනෙන ගතිය විශාල අඩුවීමක් සිද්ධ වෙනවා. ඒ නිසා යෝගාවචරයට මතක් කරනවා මේ අභිනති නිසා ඇතුළට වැටෙනවා. අභිනති නිසා පිටත වැටෙනවා. අපනති නිසා වැටෙන එක අපි මේ වෙලාව කතා කරන තුරද එකක් වෙනවා. මෙන්න මෙවැනි ගමනක් කරන යෝගාවචරයට වැටෙන්නේ නැතුව අහම්බෙන් හෝ ආපాతගත වෙන අහම්බෙන් හෝ මුලිච්ච වෙන අහම්බෙන් හෝ මූණට මුණ දාන වෙලාවේදී අරමුණේ විස්තර අහුලන්න පුළුවන් නම් මට ඒ වෙලාවේදී මගේ හිත යන්නේන ගමන් ආනාපානෙට ගියා. නැත්නම් ආස්වාසයට ගියා. මං මේක ආස්වාසේ ඉන්න බව දන්නේ මොකද? ඒක බාහිරේ අබනතියකුත් නෙවෙයි. ඇතුළට වෙලා අබිනතියකුත් නෙවෙයි. ආස්වාස වෙලාදී මට හොඳට වැටෙනවා. නාසිකාග්‍රේ වම් නාස්පුඩු හරි දකුණු නාස්පුඩු හරි සීතලක් වැටෙනවා. එතකොට යා දන්නවනේ මේ මේ සීතලට අබිනත කරන්නත් බෑ අපනත කරන්නත් බෑ මේක ප්‍රත්‍යක්ෂයක්. එතකොට ප්‍රස්වාසයේ නකොට දන්නවා මේක ආස්වාසය නෙවෙයි. ප්‍රස්වාසය ඒක වදින්නේ එතනමද බාහිරට පිට වෙන නාස්පුඩු පුරවාගෙන උරන් රැල්ල වෙනස මොකද්ද කියලා මේ එහාට මෙහාට දඟලන දැඟලිල්ල එහෙම නැත්නම් මේ අභිනත දෙකට මැදි වෙලා ඉන්න යෝගාවචරයා අර අරමුණේ පෞද්ගලික ලක්ෂණ පච්චත්ත ලක්ෂණ අත්‍යන්ත ලක්ෂණ බලන්න පුළුවන් නම් ඕක තමයි ආර්ය පරිේශණය කියලා කියන්නේ. මේක කාටවත් අපිට කරලා දෙන්න බෑ. ඒ වගේම මේ දේ කරන්නේ නැතුව මේ කියන මේ අවුල්පාතයේ ඇස්සේ තමන්ට ගැළවුම තියෙන අරමුණේ නැත්නම් මූල කර්මස්ථානයේ මේ අස්තර විස්තර ව්‍යංජන අනුව්‍යංජන අංග ප්‍රත්‍යංග බලන බලලා එහි විශ්වාසයේ පහළ කිරීම මේ හයිය හති තියෙන වෙලාවේ කරන්නේ නැතුව යෝගාචරය මරණ චිත්තක්ෂණය වගේ අබිනත අපනත ගොඩක් එක්ක මැදි වෙච්චාම මොන බඩ කඩොත්වක් අල්ලයිද කියලා හිතන්න පුළුවන්. කොහේ යයිද අපි? මොන පිංකම් කරලා තිබ්බත් මොන අදිෂ්ඨාන කරලා තිබ්බත් ඒ වෙලාවේදී අපිට කිසිම අහුවරණක් නැහැ 100%ක්ම අහඹයක් සිද්ධ වෙන්නේ. දැන් මේ යෝගාවචරය කරන්නේ මරණයක් වගේ එකක් ඉදිරියට අරගෙන ඒ කියන්නේ කාමච්ඡන්දයට අභියෝගයක් කරලා කාමච්ඡන්දයට යුද ප්‍රකාශ කරලා අරමුණක් එළියට අරගෙන මේ දඟලන ASCII මේ අරමුණෙහි පුද්ගලික ලක්ෂණ සටහන් ආකාරය එහෙම නැත්නම් ස්වභාවික ලක්ෂණ පුල්ලුවන් තරම් নিমগ্ন වෙලා එහෙම නැත්නම් ඒකට බැස ගන්නා සුළුව බලනවයි කියලා කියන්නේ අරමුණේ සදාකාලිකවම ඉන්නවා. එහෙම නැත්නම් එහෙම වෙනකන් ඉන්නකම් බලන ඉන්නවා කියන එක නෙවෙයි. මේ කලාතුරකින් තමයි අරමුණ මුදුන්පත් වෙන්නේ. මුදුන්පත් වෙච්ච වෙලාවේදී ඒ අරමුණෙහි හිත කිමිද වන්න දාන්නවනම් උත්සන්නව බලන්න දාන්නවනම් ආසන්නව බලන්න දන්නවනම් ඒ යෝගාවචරයට විශ්වාසයක් ඇති වෙනවා මේක අනුන්ගේ පරිේශණයකින් මට ගන්න බෑ මූලධර්ම දැනුමකින් ගන්න බෑ වෙන පිංකම් කරලා ගන්න බෑ ආශිර්වාද වලින් ගන්න බෑ මේක කළොත් මුලදී විශාල පරාජයක් වෙන්නේ නමුත් ටිකෙන් ටික ටිකෙන් ටික මේක තේරෙන්න ගන්න. ඒ නිසා සතිය හඳුන්වා දෙනකොට සතියේ තියෙන හඳුනා ගැනීම සඳහා මේ කියනවා ඊ අරමුණු මතෙන් lessා යෑම අසතියේ ලකුණු. ඒකට කියනවා පොළාපයින් ගතිය කියලා. උදාහරණයක් වශයෙන් දෙන්නේ වතුර වතුර දියකඩකට වැටිච්ච ලබු කබලක්. එහෙම නැත්නම් දැන් කාලේ හැටි කරන රිජිපෝම් කෑල්ලක්. නැත්නම් පොරොප්පයක් આવොත් ඒක වතුර ඉහළ පහළ යනකොට පොළා පැන පැන ඔහේ හුලකටත් එහාට මෙහාට යනවා. ඒ ගිලා බහින්නේ නැහැ. අසතිමත් හිත, අභාවිත මනස. නමුත් දිය කඩකට යකඩ කැලලක් දැම්මොත් තිරුවාන කලක් දැම්මොත් ඒක දාන තැන්නම கிඳා වහිනවා ඊට පස්සේ වතුර කඩ කපාගෙන ගිහිල්ලා ඒ වතුර කඩේ පාවුල මිසක් නතර වෙන්නේ අන්නේ වගේ මේ දඟලන දැඟලිල්ල මැද Tamange ආරබුණ මූල කර්මස්තන ඉදිරිපත් වෙලා ඒක විනිවිදලා ඒක ඇතුළට යන ගතිය වැටුණා නම් දැන් යෝගාවචර දන්නවා සතිය කියන එක දැන් වැඩ. මොකද සතිය එනකොට පිලාපන ලක්ෂණේ නෑ අපිලාපන ලක්ෂණා කියලා අපේ ආචාර්යවරු එහෙම නැත්නම් අටුවාචාන් වහන්සේ සඳහන් කරලා විනිවිදිනවා. මේ විනිවිදින ගතිය හරියට මේ සමත භාවනාවේදී නම් හිතවපු ලෑල්ලකට වෙඩි තියන්න ඉගෙන ගන්න නැත්නම් විදින්න ඉගෙන ගන්න දුනු ආයෙක් වාගේ එහෙම නැත්නම් යුද සෙබලෙක් වාගේ ලෑල්ලක් හිටවලා තිනවා මීටර් 100ක් ඈතින් 200ක් ඈතින් තියලා වෙඩි තියලා තියලා තියලා තියලා හරියට එල්ලේට වෙඩි තියන්න හදනවා එච්චර අපි සමත භාවනාව කියනවා දැන් විපස්සනා භාවනාදී තියෙන්නේ මේම එහෙම පුරුදු කරලා සතා පණිනවා පයින් පිම්මට වෙලියන්න හදනවා. ඒත් හරියටම කැවුත්තටම වදිනවා. ඒ වගේ මේ අතරින් පතරින් මතුවෙන මතුවෙන වෙලාවේදී අරමුණ දැනගෙන මේකයි මගේ මූල කර්මස්ථානය කියලා දැනගෙන නිකන් මතු පිට පාවෙන්න දෙන්නේ නැතුව දකින දකින වෙලාවේ අරමුණේ මේ පෞද්ගලික ලක්ෂණ දැක ගන්න පුරුදු කරන මේ ශිල්පයේ වෙන මොනම විශේෂකවත් ලෝකේ උගන්වන්නේ නැහැ. මේක සුවිශේෂී විෂයක්. මේක ආර්ය පරිශ්‍රණය. මේක කවුරුත් කෙරුවට හරියන්නේ නැහැ. ඉතින් මෙවැනි ධර්මතාවයක් මම මගේ අභියෝගය කරගෙන මගේ කාමච්ඡන්දයට කරන යුද ප්‍රකාශය කරගත්ත කෙනාට කියනවා කුසල ඡන්දයක් පහළ වෙච්ච මිනිස්සයයි කියලා. සද්ධාව නෙමෙයි මේ කතා කරන්නේ. මේ කියන්නේ ක්‍රියාවත් වෙච්ච සද්ධාවක්. කුසල ඡන්දය කියලා කියන්නේ කරබලීමේ ආසාවක් ඇවිල්ලා තියෙනවා. කලාතුරකින් තමයි මූල කර්මස්ථානේ මුදුන්පත් වෙන්නේ. මුදුන්පත් වෙච්ච වෙලාවේ පහින පිම්මට බෙදි තිනා වගේ ඒ අරමුණේ මුන්නව හරි ලක්ෂණයක් මොනව හරි සටහනක් මොනව හරි ආකාරයක් දැක ගන්නකොට බාහිරයේ අභිනතිය සහ අභ්‍යන්තර අභිනතිය කියන දෙකෙන් යෝගාචර පුදුම අරසාවක් ඇති කළ දෙනවා. අරසා කරලා අර අරමුණේ දකින්න මේ පුද්ගලික ලක්ෂණය තටහන ආකාර දකින දකින වාරයක් පාසා අත්දැකීමේ වර්ධනයක් විදියට කිඳා බැසීමක් විදියට එන්න පටන් ගන්නවා. එතකොට මේ යෝගාවචරයා එක දවසක මේ අල්ලගත්තට පස්සේ මේ ශිල්පේ මේකට අපිට කලාවක් කියකි. මේ කලාව අල්ලගත්තට පස්සේ එයා වැරදිච්චව ගැන කතා කරන්න යන්නේ කතා කරලා වැඩක් නැහැ. මොකද වැරද්ද තමයි තිද්ද වෙන්නේ. දැන් බුදුන් පහල වුණා, ධර්මයේ තේරෙනවා, සංඝයා තේරෙනවා, අහුවෙන අහුවෙන වෙලාවම අරමුණ කිඳා බහිනවා කියලා. ගත්තොත් ඒ යෝගාවචරයට මේ අරමුණේ නිවන නැහැ. මේ අරමුණේ මේ කිඳා බැහිම තුල දැනෙන දෙයක් නැහැ. හැබැයි අර අබිනතියට දෙපැත්තට යන ගතිය අඩු වෙන්න පටන් අරගන්නවා. ඒකත් සරුවචනන්සේ සඳහන් කරනවා. තමයි මූල කර්මස්ථානයේ විස්තර, අස්තර විස්තර ව්‍යංජන අනුව්‍යංජන බලන්න පෙළඹෙනකොට පෙළඹෙනකොට ඒ හිත මේ අරමුණේ සතිය පැවැත්වීම නිසා ඒ පුද්ගලයාට ලැබෙන මේ සතිය ආරස්සාව ඒ පුද්ගලයාට වැටහෙන්නේ නැහැ. එයාට ගොඩාක් කල් යනවා මේ අරමුණේ විස්තර බලන්න ගියොත් හිත බාහිර අභිනතිය සහ අභ්‍යන්තර අභිනතියෙන් සෑහෙන ආරස්සාවක් දෙනවා. ඔය මෙතෙක් ඉදිරිපත් වෙලා තියෙන කමඨාන් වාර්ත අරගෙන විග්‍රහ කරලා බලන්න ඒවා ගවේෂණය කරලා බලන්න මූල කර්මස්ථානයේ විස්තර කියන්නේ නැති රචනා නානා ප්‍රකාර වැල්වට aran තමයි. තාම දන්නේ සතිය කියන්නේ මොකද්ද කියලා. තාම දන්නේ මූල කර්මස්ථානයේ සරණ යන්නේ කොහොමද කියලා. තාම දන්නේ මූල කර්මස්ථානයේ මේ පෞද්ගලික ලක්ෂණ තටහන් ආකාර බැලිය යුතුයි කියලා. හරියට කන පිටින්නම් ගන්නවා අනේ ස්වාමීන් වහන්සේ කැක්කමක් වෙනවා ඒක නතර කරලා දෙන්නකෝ. ඉතින් මට කියන්න වෙනවා සිද්ධාලේපේ ගාපං. අනේ ස්වාමීන් වහන්සේ හිත විලිනවා එනම් මැරියන්. අනේ ස්වාමීන් වහන්සේ සත්තු කහිනවා. උඹ එනං අනේ පොරොප්ප ගහගනින්. ඔච්චරයි තමයි කමටහන් සුද්ධ කරන්න වෙන්නේ. ඒ යෝගාවචරය දන්නේ මෙව එනකොට අභිනතාපනත පහළ වෙන එක තමයි මනුස්සකම කියන්නේ. ඒක මේ කවුරුවක්වත් කරන කරදරයක් නෙමෙයි. දැන් බුදුන් වෙන්නේ මොකද්ද අපිට මේ ඔක්කොම අල්ලපනල්ලාස්සේ මූල කර්මස්ථානයේ කොච්චර සුළු වේලාවක් උඹ ඇසුරු කරාද? ඒක කොච්චර හොඳට හැදෑරුවාද? කොච්චරක් ඒකේ ස්වභාව ලක්ෂණ බැලුවාද? කොච්චරක් සටහන් ආකාර බැලුවද කියලා බැලුවොත් හැම කෙනෙකුටම ඒ නිසි එල්ලේ තියෙනවා නේද? ඒ නිසි කුසල ඡන්දේ තියෙනවා නම් එයාට අහුල ගන්න ගොඩක් දේවල් තියෙනවා. ඒ දේට හිත ගිය ගමන් එයාගේ හිත තවදුරටත් සද්ද වේදනා හිතවිලි දිහා දුවන ගතිය අඩු වෙනවා විතරක් නෙවෙයි මේකට එන ධර්ම රසය මේ අල්ලගත් එකේ ධර්ම රසය නිසා හරියට පුරුල් වෙච්ච පසකට හෙල්ලකින් දමලා එන්න වගේ තමන්ගේ සතිය කාගෙන යන්න පටන් ගන්නවා. ඉතින් ඒක ඔය බුරුමේ ස්වාමීන් වහන්සේ ඉන්නකොට කියන දෙයක් තමයි. අපි කැම මේසික වාඩි වෙලා ඉන්නකොට ඒ සලාදයක් හදපු එක මේතේ මැද ඇරලා තියෙනවා කියලා හිතන්න කියනවා මේ තඹපු අල කැලි ටිකක් තියෙනවා. Taman ඈත තියෙන ඒ අලදීසියට ගෑරපුව තියලා ගෑරපුවට එකක් දවට ගන්න හදන හැටි. තැම්බිච්ච අල කැලලක් ගෑරපුවට දවට ගන්න ගියාම අමෝරගෙන ගිහලා ගැහුවට හරියන්නේ නැහැ නේ. එතන ගෑරපු ළඟ තියලා වරෙන් මචං වරෙන් මචං වරෙන් මචං කිව්වට එන්නේ නැහනේ. හරියට ගෑරපුව තියන්න ඕනේ අල කැලේ දාල්වල බර දාන්න ඕනේ කෝණයකට. ඒ ගෑරපුවේ දත් තියෙන කෝණයකට. අන්නේ කෝණයකට දාලා තද කරනකොට දැන් එයාට තේරෙනවනේ දැන් මේ ගෑරපුවේ දත අල කැලේ දැවටෙනවා. ඒක අකාලිකයි. තියලා තද කරනකොට දැවටෙන. පණිනෝ නම් ඒත් තේරෙනවා. ඉදිච්ච පපල් කැලකට ගෑරපින් අහින වෙලාවක් හිතන්න. තැම්බිච්ච අලකැලකට. ඉතින් අනිකුත් අලකැලි නෙමෙයි දැන් මේ කතා කරන්නේ. තමයි යම් අලකැලක් එල්ල කරාද අන්නේ අලකැලට තියලා ගැරපි මේ ගන්න හදනවයි කියන එක මේක ලස්සන ශිල්පයක් මෙතන තියෙන. ගොඩාක් අලකැලි තියෙනවා. නමුත් Taman දන්නවා මේ අමෝරගෙන ගිහිල්ලා පියෙන් අයින වගේ අල්ලන්න යන්න බෑ. මේ අලකැලයි මම ගන්න හදන කියලා අන්නේ වගේ Tamanගේ මූල කර්මස්ථානයේ මතුවෙච්ච වෙලාවට එහි පෞද්ගලික ලක්ෂණ බලමින් ඒකට කිඳා බස්සන ගතිය නිසා අරමුණේ අරමුණට පරිබාහිර දේවල් වල අභිනතියට අපනතයට යන තැන ඉඩ අඩුවීම සර්වචනාංශී කොහොම දැක්කද කියලා හිතන්න බෑ. මේ දෙකේ අන්තර් සම්බන්ධතාවය. තමන්ගේ මූල කර්මස්ථානයට වැඩිපුර ප්‍රේම කරනකොට වැඩිපුර සාදර වෙනකොට ආත්සන්න උත්සන්නව බලනකොට පුදුමාකාර ආසාවක් එන්න පටන් ගන්නවා. ඒකත් යෝගාවචරයට ඒ වෙලාවෙදිම තේරෙන්නේ නැහැ. ඒ නිසා යෝගාවචරය ආවත් ඒක හරියට වාර්තා කරන්න දන්නේ නැහැ. නමුත් ඒක යෝගාචරයේ දෝෂයක් නෙවෙයි. මේක යෝගාචර කියලා දෙන්නත් ඕනේ. ඊට පස්සේ වැටි වැටි ඇවිදින බබෙක් වගේ මෙයා තේරුම් ගන්නකොට එයාට ධෛර්යයක් දෙන්න ඕනේ. ඔය ඔක්කොම උඹේ ශිල්පත් හරි, උඹේ හැසිරු දක්ෂකමුත් හරි, ඔබට අවශ්‍ය දෙයට මානසිකාරයේදී මේ හැකියාව. ඒකට අවශ්‍ය වීර්ය සහ එල්ලේ. නිවැරදි වීර්ය සහ එල්ලේ මේක මනුස්ස හිතේ උප්පත්තියම අපිට හම්බෙලා තියෙන දෙයක්. උගව දෙනෙක් හිතන මේක සමහරුණ තියෙනවා සමහරුට නැහැ කියලා. නමුත් ආරම්භක ශේෂය වශයෙන් හැම මිනිස්සෙකුටම තියෙනවා මේකට කියනවා ස්වභාවික වර්ණය කියලා. මේ නිසායි අපි බොහොම ශීක්‍රෙන් පරිණාමයටපත් වෙන්නේ. අපිට සුදුසු දෙයට අපට අවශ්‍ය දෙයට අපිට ගැළපෙන දෙයට වාසිදායක දෙයට අරමුණු කරලා එල්ල කරන්න පුළුවන් ස්වච්ඡන්දයක් මනුස්සයාට තියෙනවා. තිරිසනාට නැහැ. තිරිසනාට තියෙන සාජාසි. එයා මේ ගෙනාපු කර්ම ලෝස හැටියට වැඩ කරනවා මිසක් එයාට ඒව කරන්න බෑ. මිනිස්සයාට පුළුවන් වර්ණාව ශෝෂණයක් කරන්න. හරියට තෝරලා මේකට අල්ලන්න ආන්න ඒ දේ ක්‍රියාත්මකුනේ නැත්තම් ඒත් භාවනා අදක්ෂෙක් කියන්න බෑ. නමුත් මම මේ කරන කතාවෙන් ගොඩාක් ඉස්මතු වෙන්නේ මේ විපස්සනාවට බර සතිය තමයි. ඒ නිසා කියනවා යම් විදියකට අලකැලට බැස්සුවා නම් ඔබ නීවරණයන්ගේ තොරයි අරසයි. දැන් දන්නවා මේ ගැරප්පේ දැවටිලා තියෙන කියලා. ඊට මේක තද කෙරුවට පස්සේ දැන් දන්නවා ගැරප්ප ගන්නකොට අලකැලල එනවා. දැවටුණත් ඇති වෙන්න දැවටුනේ නැත්තම් ගන්නකොට අලකැලල වැටෙන්න පුළුවන්. දැවටිලා නැත්තම් අලකැලල වෙනමයි ගැරප්පුව වෙනමයි. මෙන්න මේ විදිහට ඒ අදාළ අරමුණේ මේක දැවටීම හරහා අපි ඒ කෘත්‍යයේදී නිවර්ණ පිටු දකින්න කාමච්ඡන්දේ පිටු දකින්න අපිට ඕනේ කාරණාව ඉෂ්ට කරගන්න. මෙන්න මේ ඉෂ්ට කිරීම සමත ක්‍රමයේ සහ විපස්සනා ක්‍රමයේ කියලා පසුකාලීන ආචාර්යවරු වෙන් කළා පෙන්නනවා. මේ යම් වෙලාවක යෝගාවචරයා සමත වශයෙන් භාවනා කරනවා නම් එයා මේ පච්චනීක ධර්ම ප්‍රතිපක්ෂ ධර්ම දැවීම හරහා එහෙම නැත්නම් හිත නැවත නැවතත් ශ්‍රද්ධාවෙන් අරමුණේ යෙදීම හරහා බොහෝ වෙලා වෙඩිචිල වෙඩිචිල එල්ලට වෙඩිචා ගන්න පුරුදු වෙන වෙඩික්කාරයෙක් වගේ එයා එල්ලට වෙඩිචා ගන්න. විපස්සනා යෝගාවචරයා ඒ වෙනුවට Taman ගත්ත මුදිප්‍ර ඉදිරිපත් කරගත්ත මූල කර්මස්ථානයේ ලක්ෂණ ස්වභාව ලක්ෂණ දැක ගැනීමේ ස්වභාව ලක්ෂණ වලට අවධානය යොමු කිරීම හරහා මේ දක්ෂකම ඇති කරනවා. ඉතින් මේ දෙක මම මේ කියන්න හදන දෙක තේරුම් නැහැ කියලා කලබල වෙන්න එපා. නමුත් මේ තමයි සමත සමාධිය සහ විපස්සනා සමාධිය වෙනස. සමත සමාධියදී අපි කරන්නේ ගහලා ගහලා ගහලා ගහලා ගහලා ගහලා එල්ල කරලා තියෙන අරමුණකට ලෑල්ලකට විදිහන් ඉගෙන ගන්නවා වගේ. විපස්සනා යෝගාවචරයට මේ එල්ල කරපු ලෑල්ලක් නෑ පයින් සතෙක් ඉන්නේ මෙයා කරන්නේ කලාතුරකින් හරි එල්ල වෙච්ච වෙලාවේ මූල කර්මස්ථානයේ ලක්ෂණ බලනවා ඒක නිකන් ලක්කනූපනිඥාන කියලා කියනවා ඒකේ ආස්වාසේ සීතලයි ප්‍රස්වාසේ උණුසුමයි ආස්වාසේ නාසිකාග්‍රේ වදින්නේ ප්‍රස්වාසේ උඩුතොලේ වදින්නේ ආස්වාසේ දිගයි ප්‍රස්වාසේ කොටයි කියලා ඉසිතෙන් තියාගත් අරමුණේ අලගිය මුලගිය විස්තර අංග ප්‍රත්‍යංග ව්‍යංජන අනු ව්‍යංජන දිග්ගටෝම විස්තර කරනකොට ඉබේම නිවර්ණ අයින් වෙනවා. මේ දෙකෙන් සමහරලාට මේ දෙක එකනා තුලත් වෙනස් වෙන්න ඉඩ තියෙනවා. නිසා මේ ලක්ෂණ උපනිජ්ජාන කියලා අවශ්‍ය කරන අරමුණේ වැඩි ඇසුරක් වැඩි ප්‍රේමයක් වැඩි සාදර ගතියක් හරහා අරමුණේ විස්තර කියන්න දකින දක්ෂ යෝගාවචරයා ඒ මිනිස්සයා බම්බරේ වැල්ලේ ගහුවත් කරකින බම්බරයක්. කොච්චර බාධා තිබුණත් අහුවෙන වෙලාවේ එයා අරමුණේ ගන්න පුළුවන් තරම් විස්තර ගන්න. අනිත් එක්කන චෝදනා කර කර ඉන්නවා මට අරමුණ උදිරපත් වෙන්නෙත් නෑ මට අභිනතිය බාහිරේ පහළ වෙනවා අභිනතිය ඇතුලේ පහළ වෙනවා. ආයිත් යාට කියන තියෙන ඔක දිගටම කරන්න ලක්ෂ කෝටි වාරයක් කරනකොට සමහරට හරියන් ඉඩ තියෙනවා. හරියට අර හිටවපු ලෑල්ලකට වෙඩි තියන්න හිටවපු ලෑල්ලකට දුන්නෙන් විදින්න උත්සාහ කරන කෙනෙක් වගේ. අර අහුවෙන චිත්තක්ෂණයේ අරමුණේ ලක්ෂණ දැක ගන්න සූර විකාවචරය විපස්සනා යෝගාවචරයට අච්චර වෙලා දඟල දඟල ඉන්න ඕනේ. එයා හම්බෙන හම්බෙන වෙලාවේ අරමුණේ ස්වභාව ලක්ෂණ බලනවා. මෙන්න මේ නිසා ආනාපානය ගැන කතා කරනකොට Eh, ලකුණු තුනක් eh, ඔය මේ මෑතකදී අපවත් වෙච්ච ඒ ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරා ආනාපානේ නම් භාවනාව ඒ කෙනාට සතිය පිහිටවපට ලකුණු තුනක් තියෙනවා එකක් තමයි මගේ හිත ආස්වාද ප්‍රසවාසයේ තියෙන්නේ සද්දක නෙවෙයි වේදනාවක් නෙවෙයි හිතවිල්ලක නෙවෙයි කියලා eh, තේරෙනවා ඒක පළවෙනි ලකුණ දෙවෙනි එක තමයි ඒක තේරිලා මේ ආනපනේ තියෙන්නේ කියන එක තව විස්තරයක් වැටෙනවා ආනපනේ වැටෙන්නේ නාසිකාග්‍රේද උඩුතොලේද උගුරේද නහය ඇතුලේ නැම්මේද පපුවේද කියලා මේ කයේ මේ ස්පර්ශය වදින තැන හරියට ඇඟිල්ල තියලා පෙන්වන්නා වගේ කියන්න පුළුවන් පළවෙනි එකනට ආනපන ඉන්න බව තේරෙන හැබැයි කොහේ වෙනවද කියලා තේරෙන්නේ හැබැයි ආනපන ඉන්න නිසා අරසාවක් තියෙනවා දැන් මෙයාට ඒ අරසාව මැද ඉඳගෙන හරියටම මෙන්න මෙතනයි හැප්පෙන්නේ කියලා ඒ ඒ වෙලාවේ හැපෙන දණ කියන්න පුළුවන්. එතකොට මෙයාට දෙවෙනි කෙනෙක් කරන ලකුණු දෙකක් හම්බ තව කෙනෙකුට පුළුවන් අර ආනපනින බවත් සහතිකයි. හැපෙන තැන සහතිකයි. ආස්වාසි වෙලාවේදී හැපීම සහ ප්‍රස්වාසීදී වෙලාවේ හැපීම අතර වෙනස්කම කියන්න පුළුවන්. ඒක තමයි ඉතින් ඒ පාඩමේ අන්තිම ඉනිපෙත්ත. ඒ නිසා යම් කිලාට යෝගාවචරයකට මම හුස්ම ඉන්නවා කියලා දන්නවනම් ඉතින් මේක ඕනේ නම් පිම්බීම හැකිරීමට කියලාත් ගන්න ප්‍රශ්නයක් නැහැ. ඒත් ලකුණු ලැබෙනවා. තව සමහරකට පුළුවන් ආනපන තමයි ඉන්නේ හැබැයි වදින්නේ අතනයි කියලා හැපෙන්නේ මෙතනයි කියලා තමන්ගේ කයට සාපේක්ෂව කියන්න පුළුවන්. ඒක යාට අමතර ලකුණක් වෙනවා. තව කෙනෙක් ඉන්නවා මේ හැපීම ආස්වාසිලාදි මෙහෙමයි ප්‍රසවාසිලාදි මෙහෙමයි කියලා වෙන් කළා කියන්න පුළුවන්. ඒ නිසා මගේ ක්‍රමයේ හැටියට මම කියන්නේ මේ හුස්මේ මම ඉන්නේ වෙන තැනක නෙවෙයි කියනෝනට ලකුණු 33ක් හම්බ වෙනාට සාමාන්‍ය පාසයක් හම්බ වෙනවා. මයි හුස්මේ වදින බව මම දන්නවා. හැබැයි හැපෙන තැනත් මෙතනයි කියනෝනේ ලකුණු 50ක් හම්බ වෙනවා සම්මාන්‍ය සමර්ථයක් ලැබෙනවා. එයාට කියන්න පුළුවන් ආනපනී ඉන්නේ හැපෙන්නේත් උඩුතොලේ නැත්නම් නාසිකාග්‍රේ නැත්නම් උගුරේ ආස්වාස හැපීම මෙහෙමයි ප්‍රස්වාස හැපීම මෙහෙමයි කියනකොට ලකුණු 70 පහිනවා. එතකොට ඩික්ටින්ෂන් එකට මොකද්ද කියන්නේ? සාමා සම්මාන විශිෂ්ට සම්මානය. ඉතින් ඔක්කොටම විශිෂ්ට සම්මාන නැති උනට බය වෙන්න බෑ නිකන් පායන්න තිබ්බත් ඇති පාස්ුනොත් ඇති. නමුත් මම මේ කියන්නේ වැඩ කරන මනුස්සයාට මේ තොරතුරු ලැබුණොත් එයාට 30ට පළවෙනි ප්‍රයත්නේ වෙන්න ඕන ලකුණු 30 ගන්න එක. මම ආනාපානයත් එක්ක ඉන්නවා. ඉන්න වෙලාවේ දන්නවා. ඒ දන්න වෙලාවේදී මේක වදින්නේ කොතනද කියලා දක්නා සුළුව බලලා ඒ වැදිල්ල ආස්වාසය මෙමය ප්‍රසවාසය මෙමයි කියලා කියන්න පුළුවන් නම් ඒ බුරුම සාංශයේ දෙන ප්‍රතිචන්ද ප්‍රතිපලයේ මේමයි මං ආනපානේ ඉන්නවා වෙන දෙයක නෙවෙයි කියලා කියන්න දන්නවනම් එච්චරනම් එයාට යන්න පුළුවන් වෙන්නේ දල වශයෙන් යෝජනා කරන්න පුළුවන් එයා සමත යෝගාවචරයක් කියලා. එයාට හැපෙන දැනගෙන අවබෝධයක් නැහැ. කොච්චර කෙරුවත් එයාට පේන්නේ නැහැ ඊට පස්සේ ආශ්වාස ප්‍රශ්වාසයේ දෙකේ රස වෙනස තේරෙන්නේ නැහැ. ඒත් තමයි භාවනාව තියෙනවා. සතිය තියෙනවා. සමත යෝගාවචරයේ. විපස්සනා යෝගාවචරයේකට මේක 100%ක් අදහන්න එපා. මේ පොඩි උපමානයක් විතරයි. හැපෙන තැන කී හැකි, හැපෙන හැටි වෙනස කී හැකි. අන්නේ විදිහට අරමුණේ මේ සුවිශේෂ ලක්ෂණ කියවන්න පුළුවන් ගතිය සමහරු කියන උප්පත්තිමය තමතකාරයෙක් සමහරු කියන උප්පත්තිමය විපස්සනාකාරයෙක් කියලා. නමුත් දැනගත්තට පස්සේ මේ ට්‍රැක් එක ඕන්න මාරු කරගන්න පුළුවන්. හොඳට හොයන්න පටන් ගණන් ගත්තොත් සමත කෙනාට පවා විපස්සනා ලකුණු ලබන්න පුළුවන්. විපස්සනා කෙනාට පවා ඔක්කොම ලකුණු නැතත් අඩු ගානේ ආනපනෙ ඉන්නවනේ කියලා සමත ලකුණු ටිකෙන් සෑහීමකටපත් වෙන්න පුළුවන්. මෙන්න මේ විදිහට අරමුණේ විස්තර නැත්නම් හප්පලා රස බලන ගතිය දන්නවනම් ඒ යෝගාචරයට මුළු පැයේම සතිය තියෙන්න ඕනේ හම්බ වෙන වෙලාවේ ඕජාව ලබනවා. හම්බ වෙන වෙලාවේ රස විඳිනවා. ඒ රස විඳින ගතිය එන්නේ එයා දන්නවා අරමුණට කොහොම හිත ගියත් කාමච්ඡන්දේ නැහැ. එයා ඒ කාමච්ඡන්ද ප්‍රශ්නේ දිනලා ඉවරයි වෙනකොට. ඒක තවදුරටත් සහතික කරන තමයි තියන්නේ හැපෙන්නේ මෙතනයි. එතකොට එයා කාමච්ඡන්දේ ඉක්මවලා එව නැත්තම් කියනවනම් සතිය බලවත් වෙලා එයා තව ඉදිරියට යන්න නැත්නම් ප්‍රඥා භාවනාවට යන්න දොර අර ගන්න. ඊට පස්සේ මේ හැපෙන ආස්වාස මේමයි ප්‍රස්වාස මේමයි කියලා වෙන් කළ දැනගන්න තරමට චීන කණ්ණාඩිය දාලා නැත්නම් කැමරාක රෙසලූෂන් එක හදාගත්තා වගේ එල්ල කරලා බලන්න පුළුවන් නම් එයා කාමච්ඡන්දය පරිඋත්ථාන මට්ටමේ නෙවෙයි කාමච්ඡන්දය අනුසය මට්ටමට යනකම්ම ඊට සියුම් කෙලෙෂයට යන්න මට්ටමට තරමට මෙයාගේ උපකරණ ආයුධ ටික සියුම් කරගන්න. ඉතින් ඒක නිසා හොඳ පරණ භාවනා කරපු පෙර ආත්මවල භාවනා කරපු දක්ෂ යෝගාවචරින්ට මේ දැනුම ලැබෙනකොට එයාට පියවර දෙක තුනක් එකසරට පැන ගන්න පුළුවන් මේ තොරතුරු දන්නවා. ඒක බෞසුත භාවයේ තියෙන ලාභේ. ඒ නිසා යෝගාවචරය බලන්න ඕනේ අරමුණ හම්බුණාට නිකන් සූප්පු කරලා විසි කරලා දාන්න යන්න එපා. හොඳට හපලා. ඒකේ රස, අරමුණු රස, ධර්ම රස, ධර්ම ඕජාව ලබා ගන්න පටන් ගත්තොත් යාට තේනවා අද යම් වෙලාවක භාවනා කළා ඒ අරමුණු රසය කමඨාන් වார்த்தාවට දාලා කමඨාන සුද්ධ වුණා නම් එයා හිට භාවනා පටන් ගන්න මේ මට්ටමේ. ආයෙ බීමට බහැලා නැගිටලා ඉන්න ඕන කමක් නැහැ. ඒ ගැම්ම යන්න යන්න දවසින් දවස දවසින් දවස එnde ende ende ende පටන් ගන්න ආරම්භක ශේෂය වාසියට හිරිනවා. ඒක බොහෝ විට නේවාසික භාවනා වැඩමුළු හම්බෙන ලාභයක්. මොකද අපිට වෙන දවස්වල අපි මේ විදිහට දිගින් දිගට දිගින් දිගට කරන්නේ නැහැ. මේ කරනකොට වුණත් ඒ යෝගාවචරය මම මේ කාමච්ඡන්දයට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කරපු කෙනෙක්. කාමච්ඡන්දේ හැම පැත්තෙම මට බැට දෙනවා. නමුත් මං අඩුගාන එක චිත්තක්ෂණයක්, අඩුගාන එක හුස්මක්, අඩුගාන එක ආස්වාස ප්‍රස්වාසයක්. නැත්නම් සක්මන් කරනකොට මේ වමක් දකුණක් අල්ලගෙන එතනින් බසගෙන ඒක දියුණු කරගන්න හදන කෙනෙක් කියනවා මිස කාමච්ඡන්දය ඇවිල්ලා කරන කරදර ගැන කතා කරන්න ගියාම දැන හෝ නොදැන කාමච්ඡන්දේ වැඩෙනවා. අනවතත් කියනවා භාවනා කරනකොට Tamanට ඇතිවෙච්ච මේ අබිනති ඇතුළත හෝ පිටත දේවල් ගැන වார்த்தාවේ වැඩිපුර ලියන එක නා දැන හෝ නොදැන කාමච්ඡන්දේ වඩනවා. තමන්ගේ මූල කර්මත්තානේ මතුවෙච්ච චිත්තක්ෂණේ හරි කමන්නේ ඉස්මතු කරලා කමටහන් වාතාව ලියන එකනට විශාල ලාභයක් ලැබෙනවා මේක අපේ සම්ප්‍රදාය තුලින් අපි ඇති කරගත්ත ගතිය. ඒ නිසා පුළුවන් තරම් බලන්න මේ සම්බම් ප්‍රධාන වල කියන විදිහට අනුප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් පහානාය චන්දං ජනේති වායමති විරියං ආරබති චිත්තම් පග්ගණ්හාති පදහති උදාහරණයක් වශයෙන් කියනවා දැන් මම මේ මොහොතේ මේ ඉඳගෙන ඉන්න බව දන්න. එතකොට මම දන්නවා ඒ ඉඳගෙන ඉන්න බව දන්නාද ආකල් මේකේ නීවරණ නැහැ. මොකද ඒක ඇත්තක් නෙවෙයි හීනයක් නෙවෙයිනේ. මත් වෙලා නෙවෙයිනේ. දැන් දන්නවනම් ඊ ගාව චිත්තක්ෂණයත් එනකොට පිරිසිදුයි. නමුත් අසතිමත් වුණොත් කෙලසෙනවා. ඒක නිසා ඊගාව චිත්තක්ෂණේ තාම නෝපන්න කුසල් නොයිපද වීම පිණිස මම මේකට කුසල ඡන්දයක් ඇති කර ගන්න ඕනේ නැත්නම් ඉබේම ඒ කුස ඒන චිත්තක්ෂණේ කෙලසෙනවා. අපේ පරණ ගති නිසා, රුචර්ජුකන් නිසා, කර්මජාව නිසා, පරිසරය නිසා කෙලසෙනවා. ඒ නිසා ඒ එන චිත්තක්ෂණේ නික්ලේශීව කාම ඡන්දයෙන් ආව ආකීර්ණ නොවි ගත කරන්න ගියා කුසල ඡන්දයක් ඇති කර ගන්න ඕනේ. ඒක ලේසි නෑ. බෞසුත භාවේ නැති කෙනාට එයා හිතන්නේ කොහොමඩක්වත් බෑ කියලා. කාමච්ඡන්දේ නැති හිතක් ගන්න බෑ. ඒකට මම උත්සාහ කළා වැඩක් නැහැ කියලා එයා සටන පාවා දීලා තියෙන. එයා සටන කාමච්ඡන්දේ විරුද්ධ යුද ප්‍රකාශ කරන්න යන්නේ නමුත් දවසක් හරි ඒක කරපු කෙනාට බණක් ඇහිච්ච කෙනාට කුසල ඡන්දේ පහළ වෙච්ච කෙනාට නෑ නෑ කාමච්ඡන්දේට වැඩිය මගේ සතිය බලවත් අඩු ගානක චිත්තක්ෂණයක් පුළුවන් කියලා ඒකට කැමැත්ත ඇති කිරීම අම්මා අප්පා අපිට කවදාවත් දෙන්නේ නෑ. පන්ති කාමරේ කවදාකවත් උගන්වන්නේ නෑ. එකම එකයි ඒ ලෝක ගුරු සර්වජන් වහන්සේ විතරමයි මේක උගන්වන්නේ. උඹටම කාමච්ඡන්දේ නැති කිරීමේ කුසල ඡන්දේ පහළ වෙන්න ඕන නැත්තම් පුතෝ ඉවරයි ගේම. නැත්තම් ඉතින් මේ ලැබිච්ච ආත්මය තී සංහා සමානයි. ඉතින් අපිට මේ වැඩමුළුවක පුළුවන් නම් කෙනෙකුට මේ කාමච්ඡන්දේට පන්නරයක් තියලා දෙන්න වැඩමුළුව සාර්ථකයි. එනිසා යා කාමච්ඡන්දේට එන්න ආරිනවා ලක්ෂ කෝටි වාරයක් වරෙන්. හැබැයි මම අඩු ගන්න එක චිත්තක්ෂණයක් බේර ගන්නවා කාමච්ඡන්දේ නැතුව නීවරණ නැති චිත්තක්ෂණය පච්චනීක ධර්ම පැත්තකට දාගෙන ඒක ඇති කිරීමේ කැමැත්තට කතා කරනවා මිසක් වැට දීපු කාමච්ඡන්දයට ඡන්ද දෙන්න යන්නේ නැහැ. ඒව ගැන කතන්දර ගොතන්න යන්නේ නැහැ. ඒ කුසල ඡන්දේ ජනනේක් වුණොත් ඡන්දං ජනේති ඊට පස්සේ විතරයි වෑයම් කරන්න පුළුවන් මේ චිත්තක්ෂණේ දෙකක් කරන්නේ කොහොමද තුනක් කරන්නේ කොහොමද තව කිඳා බයින්නේ කොහොමද පෞද්ගලික ලක්ෂණ තව තව වශයෙන් බලන්නේ කොහොමද කියලා එයාට ශිල්පමතු වෙන්න ක්‍රමසහ විධිමත් වෙන්න ඇතුළතින් හොයනවා මිසක්කා බාහිර පොත්වල හොයන්න ගියාට වෙන පිංකම් කරලා මේක හරියයි කියලා හිතුවට ප්‍රාර්ථනා කරාට බුදුජානනාතේ පෙත්ත කපලා කියලා දීලා තියෙනවා වෙන්නේ වෙන්න නම් එක චිත්තක්ෂණයක හෝ කාමචන්දේ නැති කරලා උද්ද තාර්ථක වෙලා ඒකම අදහනවා ආය කල්ප කෝටි වාරයකට පස්සේ හරි කවන්නේ ආයත් කාමච්ඡන්ද නැති හිතක් මම ඇති කර ගන්නවා කියලා වෑයම් කරන්නේ Tamangeema ආයුධ මල්ලෙන් තමයි වෑයම එන්නේ. උගෝ දෙනෙක් කියනවා නෑ නෑ ළඟ ඉන්න කෙනෙක් උදව් කරයි අම්මා අප්පා උදව් කරයි දන්න කෙනෙක් උදව් කරයි මේ ත්‍රිපිටකේ කටපාඩම් කරපුවාම උදව් වෙයි දැන් පොහොසත් වෙච්චාම උදව් වෙයි එහෙම නැත්නම් මෛත්‍රී බුදුහාමර දැක්වහම මේක ලේසි වෙයි ඒකත් අද පචයක් මේක මෛත්‍රී බුදුහාම දක්වපුවම ලේසි වෙයි කියලා තමයි කට්ටිය මේ ඊගාව ඊගාව කෝච් එනකන් ඉන්නවා අන්තිම බස් එක යන්න. ඒ දාටත් ඔය තටමන්නක තටමන්නම වෙනවා. අද කරන එකේ දාටත් කරන්න වෙනවා. ඔය මොන જાති කරත්. ඒ නිසා මේ කලියුත්ත කරලා ඒ කාම ඡන්දය යට කරගත්ත චිත්තක්ෂණය පිළිබඳ කුසල ඡන්දය පහල කරගෙන වෑයමක් ආරම්භ කරන මිනිසයා අභීත සූර වීර ධීර යෝධෙක් විදියට බුද්ධ ආදී උත්තරමන් වහන්සේලා සලකනවා. එයා යුද ප්‍රකාශ කරන මේ මහ විශාල ගලකට විරුද්ධව ඒකේ තියෙන පුංචි පැලිරක් දැකලා ඇතුළට යන්න හදනවා වගේ ඒ මනුස්සයා ගඟ දිගේ ඉහළට පේනන පුද්ගලයෙක්. එයාට මේ මේ ලෝකේ තියෙන ලාභ සත්කාර සම්මාන සිලෝක කියන මේ අසුචි මේ ලාභයට හම්බෙන දේවල් නෙවෙයි හොයන්නේ එනේන කාමච්ඡන්දය විනිවිදලා විනිවිදලා එක චිත්තක්ෂණයක අරමුණේ හිත පවත්තලා එහෙක විනිවිදින්න තියෙන විරියං ආරම්භති කියන චන්දං ජනේති වායමති වීර්ය ආරම්භ කරනවා කිව්වට පස්සේ සමහර විටක මේක తాවකාලිකව අතහැරෙනවා. අපිට කුසල ඡන්දයක් නැති වෙනවා, වෑයමක් නැති වෙනවා, අරමණලද වීර්යයක් නැති වෙනවා. නමුත් එක සැරයක් මේක වෙච්ච මනුස්සයාට ඒක අත්දකපු කෙනාට නැවත නැවතත් සතුප්පාද කියලා එකක් තියෙනවා. පිහිටවපු සත්‍ය පිළිබඳව නැවතම මෙනෙහි කිරීමක් එන්න පටන් ගන්නවා. ඒ යම් මට්ටමට ගියාට පස්සේ මේ ජීවිතේ මෙහෙම උත්සාහ කරලා කළා සතිය පිළිවරට පස්සේ ਸਰවචන්සේ සඳහන් කරන එක සැහැණ මට්ටමට යන්න ඕනේ. එහෙව් පුද්ගලයා මරණ චිත්තක්ෂණේ හිත වික්ෂිප්ත වුණත් සතිය පිළිටව ගන්න බැරි වුණත් එහෙම නැත්නම් Tamange කරොප් පිනක් සීකර ගන්න බැරි වුණත් ඒ පුද්ගලයා අපාගත වෙන්නේ ඒ මනුස්සයා සුගතියක උපදිලා අමාරුවෙන් ගියාට පස්සේ කල්පනා කරලා බලනවලු අපේ පන්තියේ ඉපු ඔක්කොම මේ වෙලාවේ අපායේ මං විතරක් ඇවිල්ලා තියෙනවා කොහොමද ආවේ කියලා. අපිත් මේ ඉන්න කට්ටිය ඔක්කොම හම්බෙන්න ඕන යන්න අපායට. කතා දෙකක් නැහැ. ඒක ඉතින් gedara ගියා වගේ තමයි. අම්මගේ තාත්තගේ gedara වගේ. උඩට ගියේ කාට කල්පනා වෙනවලු අඩේ. මං විතරක් ඇවිල්ලා තියෙනවා කොහොම පන්තියේ ක්ලාස්මේට්ස්ලා ඔක්කොම පල්ලෙහා තමයි. ඒතකොට කල්පනා කරනවලු මේ අපි ඔක්කොම එකට බින්දහම් කරා. මං විතරක් කොහොමද ආවේ? මම සතිය පිහිටවලා තියෙනවා. ඒකට සතුප්පාදේ පහළ වෙලා තේරෙනවලු මේක විතරමයි මේ මරණ චිත්තක්ෂණේ Tamanට උදව් කරන්නේ. අනිකව ඔක්කොම නිකන් දිය සායමකින් අඳපු චිත්‍රයක් වගේ. මේ සතුප්පාදය කුසල ඡන්දේ මේකයි, කාම ඡන්දේ මේකයි. මං කුසල ඡන්දේ සාධානවා. කාම ඡන්දේට විරුද්ධ යුද ප්‍රකාශ කරනවා. වෑයම් කරනවා. විරිය ආරම්භ කරනවා. ජයගත්තා නම් එයාට ඒ කරපු දේ ජයග්‍රහණ පිළිබඳ සතිය යන්ත්‍රයක් බැඳා වගේ පපුවේ පච්චයක් කෙටුවා වගේ ගමන් කරන ගතියක් තියෙනවා මට ඉස්සල්ලාම මේක කිව්වේ 1979 දී ඔබ කොතනක හරි සතිය පිහිටෙව්වොත් ඒක කවදාකවත් අමතක වෙන්නේ නැහැ කියලා. ආයේ ඒක අමතක කරන්න බෑ හිතෙන්. తాවකාලිකෝන යන ගතියක් තියෙනවා. නමුත් කවදා හරි මතක් වෙනවා මේ මම පිටුවගත්ත මේ සතිය මායයටවත් කෙලෙසකටවත් මම ප්‍රිය කරන කෙනෙකුටවත් කාටවත් අයින් කරන්න බෑ. ඒ නිසා අපි ස්ථිර වෙනසක් කාට හරි දෙන්න ඕන නම් කාට හරි මෛත්‍රියක් කරුණාවක් තියෙනවා නම් කාට හරි හිතසුව සලසන්න ඕනේ නම් අර්ථ කුසලයක් දෙන්න ඕන නම් එයා කැමැති නැති වෙන්නේ ඉඳ තියෙනවා කාමච්ඡන්ද විරුද්ධ යුද ප්‍රකාශ කරන්න. නමුත් ඒක තමයි හඳුන්ලා දෙන්න ඕන දේ. එතකොට එයාට හම්බ වෙනවා අරමුණක ඒකාග්‍ර වීමේ පළවෙනි අයන්න පළවෙනි පාඩම. ඊට පස්සේ කියනවා පුතේ දුවේ ඔයින් එහාට කවුරුවක්වත් නැහැ උඹමයි මේ ඇති කරගත්ත චිත්තක්ෂණය චන්දං ජනේති වායමති විරියං ආරබන චිත්තම් පග්ගන්නදී දැඩි කරගනින් දැඩි හිතක් ඇති කරගනින් කෙලවරටම එනකන් තල්ලු කරගෙන යන්න ඕනේ කියලා බුදුචාන් වහන්සේ ඇඟේ මඩ ගා ගන්නෑ බුදුසහන්සේ ඒ සීතියට කියලා දීලා පිටිපස්සේ ඉඳගෙන කියනවා හරි ඕක තමයි ක්‍රම ඉදිරියට යන්නේ කියනවා ඉන් කවදා හරි මේ යෝගාවචරය අරමුණේ වැඩි විස්තර බලන්න බලන්න යාට තේරෙනවා ඒක ඒකෝදි වෙනවා ඒකාග්‍ර වෙනවා ඒ ඒකෝදි වෙන ඒකාග්‍ර වෙන කිසිම චිත්තක්ෂණයක කාමච්ඡන්දේ නැහැ මේ සංසාරයක් පුරාගෙන ආපු කාමච්ඡන්දය මේ පුංචි පැලිරක් දැකලා සතිය බසලා ඒක දිගේ කාගෙන යනකොට තේරෙනවා මේක මිනිස්සෙක් නොවි කවදාවත් කරන්න බෑ කිසිම දවසක කිසිම කෙනෙකුට මේක මේකේ තියෙන හැකියාව තේරෙන්නෙත් නැහැ. හොඳටම බුදුබණ අහන්න ඕනේ. හොඳටම සද්ධාව සීලේ වඩන්න. ඒකල සතියටම එල්ල කරලම මේ වැඩේ කෙරුවොත් එයාට තේරෙන්න පටන් ගන්නවා මේතෙක් කල මේ ආයුධේ මලකඩ කෑවේ වැඩ ගත්ත නැති නිසා. ආයුධේ වැඩ ගන්න ගියාට පස්සේ ඒකේ පන්නරේ ඇවිල්ලා යාට එනේන කුසල ඡන්දයක් එනේන කාම ඡන්දයක් දෙක හරියට තේරුම්ගෙන එයා දන්නවා ප්‍රයත්න කරපු තරමට කාමච්ඡන්දේ අඩු වෙලා කුසල ඡන්දේ වැඩි වෙනවා. ප්‍රයත්න නොකර බුබ්බඩ වෙලා බත් බූතේක වගේ කාලා ප්‍රහයට බුදිනවා නම් ඉතින් කාමච්ඡන්දේ වැඩි වෙනවා කුසල ඡන්දේ අඩු වෙනවා. මේකට කාටවත් දොස් කියන දෙයක් නැහැ. ශිල්පෙමයි තියෙන්නේ. ඊට පස්සේ මේ ශිල්පය ඉගෙනගත්ත මේ ශිල්පය ක්‍රමසහ විදි අනුව වැඩෙන එක පරිණාමය කියලා කියතයි. ඒ පුද්ගලයා එන්න එන්න එන්න උසස් ශිල්ප උසස් ක්‍රමසහ විදි මේක හදාරනවා. එතකොට මම දැකලා තියෙන ප්‍රධානම සුභාසින්චනේ තමයි ප්‍රධානම සුබ ලකුණ තමයි එවැනි කාමච්ඡන්දේ දුරුවන් කිරීමට යුද ප්‍රකාශ කරන ලද කුසල ඡන්දේ ඇති කරන කෙනාට ආකර්ෂණයක් දෙන්න පටන් ගන්නවා. කාමච්ඡන්දේ ඉන්න කට්ටිය ආර වේන්න පටන් ගන්නවා පාප මිත්‍රෝ විදියට. කුසල ඡන්දේ ඇති කරගන්න කෙනාට જાතියක් වංශයක් ආගමක් මොකුත් නැහැ. ඒ දිහාට ආකර්ෂණය වෙන ගතියක් තියෙනවා. ඒකට ධර්මයේ කියන ඕපනයික ගතිය කියලා. එයා තල්ලු කරලා තල්ලු කරලා තල්ලු කරලා අයිට වැඩි ගැඹුරු ධර්මයේ සත්පුරුෂයෝ සතියේ තියෙන තැනට ආකර්ෂණය දෙන්න පටන් ගත්තට පස්සේ පේනවා මේ ශාසනය අවුරුදු 2600ක් ගියයි කියලා පිලුණු වෙලා නැහැ. ඒක කහ කෑල්ල දෙකට කැඩුවාගේ පණ තියෙනවා. මේ Taman ටිකක් එකට පණ දෙන්න ඕනේ. දුන්නට පස්සේ ශාසන ආරක්ෂාව වෙන්න පටන් ගන්නවා. තාම කාමච්ඡන්දේ මේ මරලවත් ආදාහනය කරලවත් නැහැ. හැබැයි යෝගාචරය දැනගන්නවා කාමච්ඡන්දේ කියන්නේ ඔයගේ ඝන බහල දෙයක් නෙවෙයි අතන මෙතන පැලහිරි තියෙන එකක්. හොඳට බලලා ඒ පැලහිර අල්ලගෙන එතනින් මේ සියුම් ආයුධේ මේ සතිය පිහිටුවා ගත්තොත් පොලාපනින් නැතුව බැස්සොත් තමන්ට අසම්මෝස රසය කියලා ආස්වාසයේ ඉනකොට ප්‍රස්වාසයේද කැස්සද වැස්සද කියලා ප්‍රශ්න නැහැ ආස්වාසය කියන්නේ ආස්වාසයයි කියලා සම්මෝසාව දුරු වෙනවා ප්‍රස්වාසයේ ඉනකොට ප්‍රස්වාසයයි කියලා දන්නවා ඇවිදිනකොට දන්නවා ඉඳගෙන නෙමෙයි කියලා ඉඳගෙන ඉනකොට දන්නවා ඇවිදිනව නෙමෙයි කියලා ආන්නේ විදිහට මේ අංජබජල් වෙනවයි කියලා කියන්නේ ඔලුව ක්‍රේල් වෙන ගතිය නෑ කරන වැඩේ මේකයි කියලා දන්න දවස පුරාම නෙමෙයි කලාතුරකින් එයා දැනගන්නවා මෙන්න මෙතනදී තමයි තේමාවක් හැදෙන්නේ මෙතෙන් තමයි පෞරුෂත්වයක් හැදෙන්නේ. ඒ නිසා කරන දේ මොකද්ද කියලා පව් වුණත් කමන්නේ. පින් වුණත් කමන්නේ. ලාභ වුණත් කමන්නේ. පාඩු වුණත් කමන්නේ. වෙන්නේ මොකද්ද කියලා කියනවා. ඒක කියන්න නොපැකිලෙනු. කෙලින්ම ගමනාන් වාර්තාවට කියනවා මට මේ වගේ අකුසලයක් ආවා. මට මේ වගේ කුසලයක් ආවයි කියලා සම්මෝසාව නැති වෙන්න පටන් ගන්නවා. ඒ වගේම මේක කරගෙන යනකොට තමන්ට රුචි අරමුණට මූල කර්මස්ථානයේට වැඩි වේලාවක් ඇසුර පැවැත්ීමේ ශිල්පෙින්ට පටන් ගන්නවා. ඉස්සර ඒක අහම්බයක් වගේ පේන්නේ. නමුත් පහු වෙනකොට විෂයාභිමුඛ භාවපච්චපට්ඨානා කියලා තමන්ට ඕනේ අරමුණේ හිතුවට වැඩි වැඩි චිත්තක්ෂණ ගන්න පැවැත්ීමේ ගැම්මක් කසකැවීමක් එන්න පටන් අර ගන්නවා. ඉස්සලා හිතන්නේ යෝගාවචර මේක මගේ පෞද්ගලික දක්ෂකමක් කියලා. නෑ ධර්මයේ හැටි. යමක් කරගෙන යනකොට ඒක ගැම්ම කනවා. කස කැවෙනවා. පවත් එච්චරයි පිනත් එච්චරයි. ඒ නිසා අපි පවක් වැඩිපුර කරගෙන හිටියොත් ඒක ඇඟ එකක් තුලේ කටින් නොදෙනී පව් සිද්ධ වෙනවා. මේ පිනක් කරන්න පටන් අරගත්තොත් ඉබේම පිනත් සිද්ධ වෙනවා. මේක සංස්කාර වල එක ලක්ෂණයක්. ඇබ්බැහිය. ඒ නිසා අපි කලාතුරකින් හෝ මේ හොඳ ඇබ්බැහියක් ඇතුල් කරගත්තොත් ඒකටම මුළු දවසම පුරා නැහුන් නැති වුණත් ඒක දිනුන පවුණු කරගෙන කරගෙන යන්න ගියාම ඒක යම් වෙලාවක ඒ ජවය ඒ ගැම්ම ඒ ඒ කස කැවෙන ගතිය ආවට පස්සේ තේරෙනවා මේ ලෝකයේ හැම එකක්ම චක්‍ර කරකැවිල්ලක් තියෙනවා. හොඳ පැත්තට ගියොත් හොඳ චක්‍ර කරකැවෙනවා. නරකට ගියොත් නරක චක්‍ර කරකැවෙනවා. ඒ නිසා මේ සති චිත්තක්ෂණය පුදුම Tamanට අරසාවක් දෙන බව. මේ ජීවිතේ නෙමෙයි පරලෝකෙටත් ආධ්‍යාත්මික විතරක් නෙමෙයි කායිකවත් කායික විතර නෙමෙයි ආධ්‍යාත්මිකවත් දෙන බව තේරෙනකොට තේරෙනවා අපි මෙතෙක් කල් අරසාවට මොනවද තියාගත්තේ අපි මේ මැණික් කියලා බාර අරන් තියෙන නිකාම් ප්ලාස්ටික් කැලි ටිකක් නේ. ගරුකල යුතු දේ ගරු කරලා නැහනේ කියලා ගරුකල යුත්ත තේනවා. ඒ වාගේම ලස්සන කතාවක් කියලා තියෙනවා මේ සම්බන්ධයෙන් ඒ පදට්ඨාන කතාවේදී අටුවාචාන් වහන්සේලා මේ සතිය වෙන මොන ගුණ ධර්මයේ තිබ්බත් වැඩෙන්නේ සතිය සතිය මාර්ගයෙන්ම වඩන්න කොච්චර සද්ධාව තිබුණත් සතිය නිකන් ගෙට කොට වෙන්නේ නැහැ. කොච්චර වීර්යය තිබුණා සතියකට කොට වෙන්නේ කොච්චර සමාධි ප්‍රඥා තිබුණත් හරියන්නේ සතිය සඳහාම වාඩි වෙන්න සතිය සඳහාම කරනකොට වඩන ලද වරද්ද වරද්දවන් ලද සතියමයි මත්තට සතියට ගැඹුරු සතියට උදව් වෙන්නේ. ඒ නිසා ඒක වැඩෙන්න වැඩෙන්න කාමච්ඡන්ද පැත්ත අඩු වෙලා කුසල ඡන්ද ප්‍රමාණය වැඩෙනවා. එතකොට යෝගාවචරයට තේරෙනවා කාමච්ඡන්ද 100ක් අයින් වෙලා නැහැ. නමුත් ටිකෙන් ටික ටිකෙන් ටික මේ ගලක් කස්සට පොඩි ගහක මුලක් රිංගලා ඒක ටිකෙන් ටික ටිකෙන් වැන්නකොට ගහේ මුළු පර්වතේ බුබුරනෝනේ. කවදා හරි බුබුරනවා. ආන්නේ වගේ Tamange මේ මුල බහින බව වැටහෙනවා. අන්නේ වැටෙනකොට තේරෙනවා ශාසනයක් යනවායි කියලා. වැඩේ යනවායි කියලා. ඒ ඒක තේරෙනකොට ඒ බුරුම ස්වාමීන් වහන්සේ කියනවා ඒ යෝගාවචරයටමයි ඉස්සල්ලා මේක තේරෙන්නේ. කර්මත්තානාචාර වලට තේරෙන්නේ නැත්නම් දෙයයන් තේරෙන්නේ නැත්නම් බ්‍රහ්මයට තේරෙන්නේ නැහැ. ඒ නිසා මේක අකාලිකවම Tamanට වැටහෙනවනම් කවුරු සහතික දෙන්න ඕනේ කවුරුත් වෙන මල් මාල පලඳන්න ඕනේ Taman දන්නවා ඉස්තර මේ කාමච්ඡන්දේ තිබුණු 100ක් තිබුණ හිතේ වරින් වර කුසල ඡන්ද තිත් ඇවිල්ලා ඒකෙන් ලස්සන අකුරක් ඉරක් සටහන් එන්න පටන් අර ගන්නවා එතකොට අරඹන ලද වැඩ ඇති යෝගාවචරය කියලා කියන්න පුළුවන් එයාගේ වැඩේ පටන් අරගෙන දැන්. ඒක ගලක ඉරක් අඳින්න ගියා වගේ ඇන්දර පස්සේ ඉතින් මකන්න බෑ. ඉතින් ඒ නිසා එවැනි ආරම්භයක් එවැනි ප්‍රවිෂ්ටයක් ඇති කරලා දෙන්න පුළුවන් නම් වැඩමුළුව සාර්ථකයි කියලා කියන්න පුළුවන්. පුද්ගලික මට්ටමින් හෝ ඔක්කොගේ පොදුවේ. ඒ නිසා කරගෙන යන මේ වැඩපිළිවෙලට මේ ඉදිරිපත් කරන ලද කරුණු ප්‍රවේශමෙන් ඇතුල් කරගන්න ඇතුල් කරන යන මේ තියෙන උපකරණයක් තියෙන බීයක් ගාලා මට සුමට කරගන්නවා වගේ හොඳට දියුණු කරගෙන මේ කරගෙන යන වැඩපිළිවෙල හරහා නීවරණ පිටු දකිමින් කාමච්ඡන්දේ පිටු දකිමින් සතිය තව තවත් දියුණු කිරීමට මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි ධර්ම දේශනාව අද දවසේ ධර්ම දේශනාව මෙතනින් સમાપ્ત කරනවා. ශිළු දිනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා